හයිබුවන් සුබ දවසක් කියලා සියලුම දෙනාට ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ටීවී නාලිකාව ඔස්සේ ඔබ වෙතට අපි තිල්න කරන අපූර්වතම වැඩසටහනේ දෙවෙනි දිනේට ඔන්න අද ඉදි තිබෙනවා. පසුගිය දිනේ ඔබට මතක ඇති කළුවර එළිය වැඩසටහන අපි ඔබට සමාරම්භක අවස්ථාවල සිං ඉදිරිපත් කළ ආකාරය ඔබගේ බොහෝ ප්‍රතිචාර අප වෙත ලැබුණා. ඒ පිළිබඳව අපි ප්‍රථමයෙන්ම ඔබට ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ත්‍රාසයේ බීතිය කුතුහලයේ ජුගුත්සා ජනකත්වය තුලින් යථාර්ථය ඔබට වටහා තමයි මේ කළුවර එළිය වැඩසටහනේ අර්ථය වෙන්නේ. ඔබ මොහොතක් හිතලා බලන්න කළුවර එළිය. අඳුර තුලින් ආලෝකය විනිවිද දැකීම තමයි අපේ පරමාර්ථය. ඒ කියන්නේ සැබෑ යථාර්ථය, සැබෑ සත්‍ය කුමක්ද කියන වග අපි ඔබට පසක් කර දීමට තමයි මේ හැම වෙලෙම බෙරදරන්නේ. ඉතින් මේ ගුණාත්මක වැඩසටහන තුලින් අපි සුපුරුදු ආකාරයටම ඊ타මත්ම මනවින් තෝරාගත්ත මේ සුවිශේෂී වැඩසටහනට ඊ타මත්ම අත්‍යවශ්‍ය වන සුවිශේෂී සම්පත්දායකත්වය ලැබෙන්නේ කොහොමද කියන වග පසක් කර දීමට ඒ සඳහා තමයි ඔබට හොඳට හුරු පුරුදු මේ රුව මේ හඬ සැබවින්ම ධර්මදර විනයදර භික්ෂූන් අතර අපට අවිවාදයේම වචනේ පරිසමාප්තාර්ථයෙන්ම කතා කළ හැකි ඒ වගේම සුවහසක් දනන්ගේ මේ රෝග බිය දුරු කරමින් අමනුෂ්‍ය බිය දුරු කරමින් ඔවුන්ට සිත සලස්වීමට යත්න දරන ධර්මානුකූලව මේ අපූර්තම යතිවරයාණන් වහන්සේ අද මේ මොහොතේදී අප ශ්‍රී ටීවී මැදිරියට වැඩම කර සිටිනවා. ඉතින් ඒ තමයි අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමින්ද්‍රයන් වහන්සේ මා ඉතින් මේ අවස්ථාවේදී සුපුරුදු ආකාරයටම අපේ ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ පාද නමස්කාර පූර්වකව මේ මොහොතේදී පිළිගන්නවා. අවසරයි අපේ හැමදෙරෝනේ ඉතින් අපේ හාමුදුරනේ ගිය සතියේ අපි විශේෂයෙන්ම මේ අමනුෂ්‍ය බලවේග යන කුමක්ද මේ භූතයින් එහෙම නැත්නම් පිසාචීන් මේ පෙරේතීන් වැනි වර්ග පිළිබඳව මූලික හැඳින්වීමක් ඔබ වහන්සේ තාමත් මැනවින් නිසි සිද්ධ කළා. එතෙන්දී ඇත්තටම බුදු දහමේ ත්‍රිපිටකයේ සඳහන් වන මේ പ്രേත වස්තුන් අලලා විවිධාකාරයේ එහි නිදර්ශන කතාන්තර ආදියත් ඉදිරිපත් කළා. සමහින්ම අපේ හාමුදුරනේ දැන් අද දවසේ මම බලාපොරොත්තු වෙන්නේ මේ පිළිබඳ යම්කිසි තවත් විග්‍රහයක් තුලින්ම ඒට සමගාමීව අපි කතා කිරීමට මොකද මේ පුළුල් මාතෘකාව තුළ මේ අමනුෂ්‍යයන් යනු කුමක්ද කියන වගේ සාමාන්‍ය මේ හෝරා කීපයකින් කියලා නිම කරන්න බෑ. ඒ තරම් බොහොම පුළුල් පරාසයක්. මොකද ඒ තරමටම ඒ විචය අචින්ත්‍ය දක්වා ගමන් කරනවා. ඉතින් සැබවින්ම අපේ හාමුදුරනේ මේ මේ ප්‍රේතයින්, භූතයින්, පිසාචීන්, කුම්බාණ්ඩීන්, මේ යක්ෂ යක්ෂණියන් මේ විදිහට මේ වෙන් වෙලා තියෙනවා. අපි දන්නවා. මේ සියලුම දෙනා ප්‍රේතාපායට සඳහන් වන්නේ. ඉතින් ඔබ දන්නවා ඇති හතර අපායක් තියෙනවා. මේ සතර අපායට තමයි මේ අපි කවුරුත් බොහෝ අවස්ථාවලදී පින් මදි අවස්ථාවලදී ගමන් කරන්නේ මේ ලෝකයේ තුල. ඉතින් මේ සතර අපායන් එකක් මේ ප්‍රේතාපාය. ඒතර පෙනෙන ලොව තුල නොපෙනෙන ලොව තමයි මේ අපි දකින්නේ. ඉතින් මේ නොපෙනෙන ලොව දැක ගැනීමට දෘෂ්ටි මායාවක් ලෙසින් දකින මේ නොපෙනෙන ලොව සැබවින්ම යථාර්ථවාදීව අවබෝධ කර ගැනීමට කියන්නේ netin නොවේ මනසින් දැකීම තමයි මේ අපි වැඩසටහනේ පරමාර්ථය වන්නේ. අපි හාමුදුරනේ මේ අපි සඳහන් කළොත් මේ අපි එදා කතා කළා විශේෂයෙන්ම අවසාන වශයෙන් අපි සඳහන් කළේ මේ මනුෂ්‍ය ශරීරයකට සියුම් වූ මේ අමනුෂ්‍ය කොටස් අමනුෂ්‍ය ශරීරයන් ඇතුළත් වෙනවා මේ ඇතුළත් වීම තුලින් පරල වෙනවා ආවේශ වෙනවා ඒ ආවේශ වීමේදී මිනිස්යන්ගේ සාමාන්‍ය ක්‍රියාකලාපය වෙනස් වෙනවා කියන වග තමයි අපි පසුගිය වැඩසටහනේ අවසානයේ වශයෙන් යොදාගත්තේ අපි හැමෝටම මෙහිදී අපි දකින බොහෝ අවස්ථාවලදී ඇස් අග රතු පාට වෙනවා ඒ වගේම බොහෝ අවස්ථාවලදී හිස සොලවන්න ගන්නවා ඒ වගේම තමන්ගේ ශාරීරික දරදඬු වීමක් ඇති වෙනවා කටහඬේ යම්කිසි රෞද්‍ර බවක් රළු බවක් ඇති වෙනවා ඒ වගේම බොහෝ අවස්ථාවලදී තමන් නිදහස්ව සිටින අවස්ථාව ගිලිහි ගිහිල්ලා බොහෝ අවස්ථාවදී බොහොම වේගවත් අධිවේගී අධිමානසිකත්වයක් පෙන්눔 කරනවා. ඒ වගේම සමහරට ඡණ්ඩ ගතියක්, ඒ වගේම සැරපරුෂ ගතියක් පෙන්눔 කරනවා. මේ වගේම තවත් පැත්තකින් අපේ හාමුදුරුවෝ අපි දකිනවා බොහෝ අය මේ අනිම අමනුෂ්‍යයන් බලවේග ඇතුළු වුණාට පසුව තන තන දුව පැන ඇවිදිනවා, බිම පෙරලෙනවා, ඒ වගේම වෙනත් විපරීත ක්‍රියාවන්හි නිරත වෙනවා. අපේ හාමුදුරුවෝ තවත් කොටසක් සිටිනවා මේ අමනුෂ්‍ය බලවේගයක් තමන්ගේ ශරීරය තුළ ඇතුළු වෙලා තියෙනවා. නමුත් බොහොම සාන්තිරියවෙන් බොහොම නිදහසේ ඉඳගෙන සාමාන්‍ය විදිහටම කතා කරනවා. නමුත් දන්නේ නැහැ කිසිවෙකු අමනුෂ්‍ය බලවේගයක් ශරීරය තුල ඇතුල් වෙලාද කියලත්. ඒ වගේම තවත් කොටසක් ඉන්නවා මේ අමනුෂ්‍ය බලවේග ඇතුල් වුණාට පසුව විවිධාකාර රෝගයන්ට ගොදුරු වීම නිසා බොහෝ පීඩාවන් විඳිනවා. බොහෝ වෙලාවස්දී හූ කියනවා හයියෙන්. එහෙම නැත්නම් බොහෝ අධික ලෙස කෑ ගහනවා. එහෙම නැත්නම් බොහෝ අවස්ථාවලදී අපි දකින්නේ බොහොම භයංකාර ලෙස කෑ ගහන හඬ රඟන ආකාරය. ඉතින් අපි හමුදුරනේ මේ ඇයි මේ විදිහට මේ එක එක පුද්දලයන්ගේ ස්වභාවය අනුව මේ අමනුෂ්‍යයෙන් ඇතුල් වීම ඇතුළුණු විට මේ ශරීරය තුළට මේ ආකාරයේ වෙනස් වීමක් ඇති වෙන්නේ. ඔව් හැම දිනාටම තෙරුවන් සරණයි. ඇත්තෙන්ම දැන් ඔතන ඒ ඒ ඇතුල් වෙන අමනුෂ්‍යයන්ගේ තියෙන ස්වභාවය වැදගත් වෙන්නේ. දැන් ඒ ඒ අමනුෂ්‍යයන්ගේ බල සම්පන්නකම හැකියාවන් ඒ ඒ අමනුෂ්‍යයන්ගේ ස්වභාවය වෙනස්. දැන් ඔබතුමා සඳහන් කරපු කාරණේට අනුව මම හිතන්නේ බොහෝ සත්‍යතාවයක් තියෙන බොහෝ දිනෙක දන්නේ නැහැ. තමන්ගේ ඇඟේ අමනුෂ්‍ය කාලයක් තිස්සේ ඇඟ ඇතුළට වෙලා ඉන්නවා. හැබැයි බොහෝ දෙනෙක් දන්නේ නැහැ මම මේ අමනුෂ්‍යයෙකුට ගොදුරක් වෙලා කියලා දන්නේ නැහැ. ඒ නිසාම සමහරලාවට එක්කෝ මේක මානසික රෝගයක් කියලා හිතනවා එක්කෝ කාලයක් යනකම්. එහෙම නැත්නම් මේක එක්කෝ බඩේ අමාරුවක්, මොකක් හරි මේ ඇඟේ තියෙන වෙනාසනීපයක් කියලා හිතලා නොයෙක් ප්‍රතිකාර වලට යනවා. මේ වගේ ගිහින් ගිහින් සමහර වෙලාවට මොන තරම් වෛද්‍ය ප්‍රතිකාර කරත් හොඳ නොවන රෝග තියෙනවා. එතකොට මෙන්න මේ මට්ටමට කාලයක් යනකොට තමයි හිතන්නේ මේ තුල වෛද්‍යවරුන්ටත් හොයාගන්න බැරි. මොකක් හරි වෙනත් අద్භූත දෙයක්වත් ඇද්ද කියලා අන්න එතකොට තමයි මේ වගේ පැත්තකින් කෙනෙක් හොයන්න පෙළඹෙන්නේ. සමහරු මේක විශ්වාස කරන්නෙම නෑ. එහෙම වෙන්න විදියක් නෑ. වෛද්‍ය තාක්ෂණයට මේ තරම් දියුණු විද්‍යාවකට අහු වෙන්නේ නැති කොහෙද මේ අමනුෂ්‍යයන්ගේ ලෙඩ කියලා පිළිගන්නෙම නැතුව ඉඳලා සමහරලාට තමන් මරණයටපත් වුණත් මොකක් හරි ලෙඩක් පිටින් තමයි යන්නේ කොනහරක් පිපුරුවා කියයි. මොකක් හරි අසනීපයක් පිටින් තමයි කෙනෙක් මරණයටපත් වෙන්නේ. ඒ නිසා මේ අමනුෂ්‍යයන්ගේ ක්‍රියාකාරීත්වය හරිම පුදුමයි. දැන් අමනුෂ්‍යෝ ශරීරයට ඇතුල් වුණාට පස්සේ හැම අමනුෂ්‍යයෙක්ම එකම විදිහට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. බොහෝ අමනුෂ්‍යයන්ගේ ඇතුළට වෙලා කාලයක් නිහඬව ඉන්නවා. දැන් අපි ගත්තාම ඔවුන් ඔවුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්න සමහරට අමනුෂ්‍යයෝ ඉන්නවා. එවැනි අමනුෂ්‍යයෝ ශරීරයට ඇතුල් වෙලා ශරීරයේ තියෙන ආහාරමේ ඕජාව ඊළඟට ශරීරයෙන් ගලන නොයෙක් අසූචි වර්ග බොහොම මේ අමනුෂ්‍යයන්ගේ ආහාරයි මේවා දැන් මේකට අපිට බුද්ධ දේශනාවකින් අපිට පේනවා දැන් අර පේතවත්වයේ තියෙනවා සාරිපුත්ත මාතා පේතවත්වය සාරිපුත්ත හාමුදුරු දවසක් පිණ්ඩපාත යනකොට ඇටසැකිල්ලක් වගේ ප්‍රේතියක් පෙනී ඉන්නවා මුළු ශරීරේම මස් කඩා හැලෙනවා. විශාල දුර්ගන්ධයක් හමනවා ශරීරයෙන්. ඇඳුමක් නැහැ. ඉතින් වකුටු වෙලා උණ්ඩි වෙලා පෙනී හිටියා. සාරිපුත්ත හාමුදුරන්ට මේ අමනුෂ්‍යය දැක්කට පස්සේ හිතුණා අනේ මෙහෙමත් දුක් විඳින ප්‍රේතියක් මේ තරම් දුක් විඳින පවකාර සත්තු ලෝකේ ඉපදිලා ඉන්නව නේද කියලා අනුකම්පාවක් ඇති වුණා. හැබැයි උන්වහන්සේ දිහා බලලා එහෙම පාත්‍රය අරගෙන ඉදිරියට වැඩියා. යනකම් ඉඳලා මේ ප්‍රේතිය කියන අනේ ස්වාමීනි අහක බලාගෙන යන්න එපා කීවා. මම ඔබ වහන්සේගේ ආත්ම පහකට කලින් අම්මා කීවා. අන්නේ වෙලාවේ සාරිපුත්ත හඳුරු නතර වෙලා නුවණින් විමසලා බැලුවා මේ ප්‍රේතිය කියන කාරණේ ඇත්තද? මේ මගේ සංසාරිකව අම්මා කෙනෙක්ද කියලා බැලුවා. අන්න බලනකොට උන්වහන්සේගේ නුවණට වැටහුණා මේ කියපු කාරණේ ඇත්ත. ආත්ම පහකට කලින් අම්මා. එතකොට බලන්න ඊ කාලි කරපු අකුසල විපාකයක් අනුව මරණයටපත් වෙලා ප්‍රේතියක් වෙලා ඉපදුනා. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ මේ ආත්ම පහක්ම තවත් එතනින් මෙහා ඉපදී ඉපදී ඇවිල්ලා පස්වෙනි ආත්මේ තමයි රූපසාරි බැමිණියගේ දරුවෙක් හැටියට ඉපදිලා රහත් වුණා. හැබැයි ඒ වෙනකොටත් අවුරුදු දහස් ගාණක් තිස්සේ අර අම්මා പ്രേත ලෝකේ. ඉතින් සාරිපුත් ආහම්දුර අහනවා එතනදී ප්‍රේතිය නුඹ මේ පිං ඉල්ලනවා නේ මට හරි සාපිපාසාවෙන් ඉන්නේ මගේ බඩ දනව කුසගින්න පිපාසේ ස්වාමීනි මට පින් ටිකක් දෙන්න. එතකොට සාරිපුත් ආහම්දුර අහන ප්‍රේතිය මොනවද මෙච්චර කල් ආහාර කරගත්තේ? අන්න එතන වැදගත් තොරතුරු රැසක් තියෙනවා මේ ප්‍රේතිය කියනවා ස්වාමීනි අපේ ආහාර තමයි කියන මේ පිරිමින්ගේ කාන්තාවන්ගේ ශරීරවල නිකුත් වෙන නොඑක් අසුචි. අපි ඒව ආග්‍රහණය කරනවා කියලා. දැන් මිනිස්සේ කන විදිහට ගිහින් ආහාර කරගන්න බෑ. මේ අමනුෂ්‍ය සියුම් ශරීර තියෙන අය කරන්නේ ඒව ආග්‍රහණය කරගන්නවා. අර සුවඳ, ඒ ගඳ මේවා උරා බොනවා. ආග්‍රහණය කරනවා. ඊළඟට කියන ස්වාමීනි දරුවෝ ලැබෙනකොට ගලන ගැප් මල අපි මේව උරා බොනවා කියන ආග්‍රහණය කරනවා කියනවා. මිනි පිච්චෙනකොට උතුරලා යන උරුණු තෙල් අපි ආග්‍රහණය කරගන්නවා කියනවා. ඊළඟට ශරීර වලින් ගලන ලේ ඊළඟට කුණු එච්චලේ මේ වගේ නොඑක් දහඩිය මල මුත්‍ර මේවා තමයි කියන අපි ආහාර කරගන්න. නමුත් ස්වාමිනී කොයි තරම් මේ වගේ දේවල් අපි ආහාර කරගත්තත් සාපිපාසාව නම් අවසන් වෙන්නේ නැහැ කියනවා. අන්න ඒ වෙලාවේ තමයි උන්වහන්සේ පිණ්ඩපාත ගිහිල්ලා Tamanට ලැබිච්ච දාන ටික ආරාමයේ අනිත් ස්වාමීන් වහන්සේලාට පූජා කරලා ඒ පින අනුමෝදන් කරා මේ පින් ලබාගෙන සුවපත් වෙන්න කියලා. එතකොට අපිට පේනවා මේ බොහෝ ප්‍රේතයන්ගේ ආහාර මේ මිනිස්යන්ගේ ශරීර වලින් නිකුත් වෙන නොයෙක් අසූචි වර්ග, දහඩිය, දුර්ගන්ධය මේවා ආග්‍රහණය කරගෙන අමනුෂ්‍ය ජීවත් වෙනවා. එතකොට එවැනි ආහාර අපේක්ෂාවෙන් ඉන්න සමහර අමනුෂ්‍යයෝ අර ධර්මීය දියුණු කරගත්තේ නැති සමාහයට පෙර අකුසල් බලවත් වෙච්ච කෙනෙක්ගේ ශරීරයට කිසි බයක් සැකක් නැතුව ඇතුල් වෙලා ඒ ශරීරය තුල වාහකයක් හැටියට අර පුද්ගලයා පාවිච්චි කරමින් ජීවත් වෙන්න උත්සාහ කරනවා. එතකොට එවැනි අමනුෂ්‍යෙක් ශරීරය තුල නිසද්දව හේ පහඩුවේ කාලයක් ඉන්න පුළුවන් ඇඟේ තියෙන ලේ ටික උරා බොනවා, මල මුත්‍ර ටික ඒක ආග්‍රහණය කරගන්නවා ශරීරය තුල ආහාරමය ඕජාව දහඩිය මේවා ඇසුරු කරගෙන ඒවෙන් තමන්ගේ සාපිපාසාව නිවා ගන්න උත්සාහ කරන හැබැයි ශරීරේ කොහේ හරි ඇගේ තැනකට වෙලා හැංගිලා කාලයක් ඉන්නවා. කෙනෙකුට හොයන්නත් බෑ මෙහිම අමනුස්ස බලවේගයක් තියෙනවා කියලා. නමුත් සමහර දරුණු අමනුස්සයෝ ඉන්නවා එවැනි අමනුස්සයන්ට ඇඟ ඇතුලේ අර බොහෝම නිහඬව හැංගිලා ඉන්න පුළුවන් කමක් නැහැ. එවැනි අමනුස්සයෝ තමයි බුදුන් වඳිනකොට ඒ අමනුස්සයට ඉන්න බෑ ඇඟ වෙවුලනවා. මොකද මේ අමනුෂ්‍යයට අර තුනුරුවන්ට අගෞරව කරන තුනුරුවන්ට අකමැති එවැනි බලසම්පන්න අමනුෂ්‍යෙක් හැබැයි මේ අමනුෂ්‍යයට ඇඟ ඇතුළේ අර හැංගිලා ඉන්න ඕ ඒ වෙලාවට මග හැරලා යන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන් ආමුදුරනේ මේ පිරිත් වගේ දේවල්. ඔව් පිරිත් කියනකොට ඉන්න බෑ ඇඟ වෙවුල සමහරු ඉන්න බුදුන් අඳින්න බෑ අත් දෙක මෙහෙම මෙහෙම වෙවුලන මුළු ඇඟම වෙවුලන්න ගන්නවා. ඒක ඊළඟට ඇඟ හිර කරනවා. දැන් අමනුෂ්‍යෙක් ඇඟ ඇතුළේ ඉන්නවා කියන එක මුල්ම කාලේ කෙනෙකුට දැනගන්න තියෙන ලක්ෂණ දැන් ඔය ඇඟ වේවුලන එක හෝ පරල වෙනවා කියන එක හෝ කෑ ගහන එක හෝ සිහි නැතුව ඇදගෙන වැටෙනවා කියන එක ඒවා ටිකක් කාලයක් ගියාට පස්සේ සිදුවෙන සිදුවීම්. හැබැයි මුල්ම අවස්ථාවල සමහරුන්ට අමනුස්සයෙකුට තමන්ගේ ඇඟ ඇතුලේ තමන්ගේ මනසට බලපෑම් කරනවා නම් මේ අමනුස්සයා නිතර කලකිරීම ඇති වෙනවා. එපා වීම ඇති වෙන නිතර හරියට තරහ යනවා කිසි හේතුවක් නැහැ තරහ යනවා තමන්ට තමන් ගැන ලොකු කලකිරීමක් අර සීදි විහානි කරගන්න හිතෙන්නේ මම ඉඳලා වැඩක් නැහැ මට මේ එකක්වත් වැඩක් නැහැ මම මම මැරුණා නම් හොඳයි අන්න ඒ වගේ නිතර මානසට හැඟීම් ඇති කරනවා අර අමනුෂ්‍ය පොළඹවනවා ඒ වගේම අපේ හැමතුනේ ගොඩක් වෙලාවට මේ සම සමේ පැහැය වෙනස් වෙනවා සම්පූර්ණ රූපේ වෙනස් වෙනවා නිතර දුර්වර්ණ අර ද්වේෂයෙන් එන ස්වરૂපය ඊළඟට සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා මේ බඩවැල් වගේ එවැනි තැන් ඇසුරු කරගෙන ඉන්න අමනුෂ්‍යයෝ එවැනි අමනුෂ්‍යයෝ එක්ක බඩ තද කරනවා බඩ හිර කරනවා ඇඟ හිර කරනවා දැන් සමහරට මුළු ඇඟම හිර වෙනවා වගේ දැනෙනවා ඇඟ ඇතුලෙන් හිර කරනවා ඊළඟට නිතර කලන්ති වගේ හැදෙනවා ඒ වගේ ඔළුවේ කැක්කුම එනවා මොන තරම් බෙහෙත් කරත් හොයාගන්න බැරි හොඳ කරගන්න බැරි ඔළුවේ අමාරු එතකොට මෙවැනි යම් යම් අසනීප ලක්ෂණ අර අමනුෂ්‍යයෙක් ඇඟේ ඉන්නකොට බොහෝ වෙලාවට දකින්න ලැබෙනවා ඊළඟට සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා දැන් කෙනෙක් ඇසුරු කරගෙන ඔහුගේ ඉලක්කේ තියෙන පලිගන්න සංසාරික වෛර බැඳගෙන යන අමනුෂ්‍යය ගැන ධර්මයේ තියෙන බොහොම විස්තර දැන්. ওই ධම්මපදයේ තියෙන අපි කවුරුත් දන්න අර කාළි යක්ෂණියගේ කතාව. ආත්මෙන් ආත්මයට මේ වෛර බැඳගෙන යන යක්ෂණියක් ගැන. එතකොට මේ වගේ සමහර අමනුෂ්‍යය පලිගන්න බලාගෙන මේන සංසාරික අමනු දැන් අපි ගමු දැන් මේ රටවල් වල දැන් සිද්ධ වෙන මේ අපරාධ මිනීමැරුම් මරා ගන්න ඒවා. දැන් අපි ගමු <coughs> යම්කිසි එවැනි ප්‍රශ්නයක් ගැටලුවක් මත මොනවා හරි ගහමරාගෙන කවුරු හරි මරණයටපත් වුණා කියලා අර පුද්ගලයා මැරෙන්නෙම වෛරකින් මම මැරිලා හරි උඹෙන් පලි ගන්නවා කියලා හිතාගෙන එවැනි බොහොම ද්වේෂකින් වෛරකින් මැරෙන. එතකොට එවැනි අමනුෂ්‍යයේ සමහර විට ආයුෂ අවුරුදු 100 ගාණක් දහස් ගාණක් වෙන්න පුළුවන්. ඒ දුක් විඳින. ඒ අමනුෂ්‍ය අර පුද්ගලයා උපදින උපදින තැනට දිගින් දිගට ඒ කෙනා ඉලක්ක කරගෙන පරිගන්න ගමන් කරනවා. එතකොට මෙවැනි බොහොම භයානක තත්ත්ව මේ සසරේ තියෙනවා. ඉතින් ඒ නිසා සමහරු හිතන්නේ මේ පොඩි ප්‍රශ්නයක් ඇති වුනහම මේ මැරලා ගියාට පස්සේ ඔක්කොම ඉවරයි කියලා. නමුත් එතනින් ඉවර වෙන්නේ නැහැ. හිතේ වෛර, ద్వේෂ තියාගෙන මැරුණාට පස්සේ මේවා සසරේ සංසාරික වෛරක්කාරයෝ හැටියට දිගට එනවා. ඒ නිසා මෙවැනි එන අමනුෂ්‍යයන්ගෙන් අර පලිගන්නේන අමනුෂ්‍යය සමහර වෙලාවට ඇඟට ඇතුල් වෙන්න බැයි නම් පිට ඉඳන් අනතුරු කරන්න උත්සාහ කරනවා. එතකොට එවැනි සමහර පුද්ගලයෝ ගැන තියෙනවා හරිම පුදුමයි. ඒක මේ මහත්මයෙක් මට හම්බුණා මගේ භාවනා වැඩසටහනකදී ඇවිල්ලා විස්තර වගේක් කියනවා. ඒ නෝනට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒත් වෛර බැඳගෙන එන සංසාරික අමනුස්සේ. ඉතින් ඒත් යන යන තැන ඒ වගේ ඇවිස්සෙනවා ඊළඟට ඇඟහිර කරනවා යමනුස්සය බොහොම බල සම්පන්න විදිහටම කරදර කරනවා. ඉතින් කියනවා අනේ හාමුදුරනේ නිදාගෙන ඉන්නකොට උළු කැටයක් කඩාගෙන වැටුණා කියලා ඔළුවට. එතකොට එහෙම ඔළුවේ මැහුම් දාලා ඒ බේට් ටික දාගෙන ගෙදරෙක් ඇවිල්ලා පිළිකන්නට ගිය ගමන් වැටුණා කියලා පොල් ගෙඩියක්. යන්තම් බේරිලා මේ පැත්තකින් වැදිලා උරහිසට වැටුනේ කියෝ. එතකොට මේ වගේ තුන් හතර සැරයක්ම ගහක් ළඟට ගියත් එක්කෝ මොනවා හරි අත්තක් කඩාවැටෙනවා ලීයක් වැටෙනවා උළු කැටයක් වැටෙනවා නිතර අනතුරු සිද්ධ වෙනවා එහෙම වෙලා ඊට පස්සේ මෙයාලා ඉතින් ඔය කොහේ කොහේ හරි බලන්න ගියාමත් අර ආවේශ වෙලා කියනවා මං බෝ මේ විදියට මරනවා මේ විදියට මරනවා ඔබ පාරේ ගියොත් එක්ක වාහනයකට හප්පලා හරි මරනවා මං කොහොම හරි මේකව අරගෙන යනවා එතකොට මේ වගේ අර අමනුෂ්‍යයාගේ ඉලක්කයට ගෙනියන්න ඇඟ ඇතුලේ හිටියේ නැතත් පිටින් හරි යම් යම් අනතුරු කරලා තමන්ගේ අර අවශ්‍යතාවයට අනුව වෛරය පිරිමහ ගන්න උත්සාහයක් ගන්නවා එතකොට මේ වගේ දරුණු අමනුෂ්‍යයන්ගෙන් පුදුමාකාර විදිහට අනතුරු සිදු වෙන්න පුළුවන්. ඇත්තෙම මේ හැම දෙයකටම අපි පෙන්වන එකම දේ තමයි ඔබ ධර්මයේ දියුණු කර ගැනීමමයි මේවෙන් බේරෙන්න තියෙන. මග මං හිතන්නේ අපි වෙනම කතා කරමු. ධර්මීය ආරක්ෂා වෙන කෙනාට මම පුංචි සිදුවීමක් කියන්න. සංයුක්ත නිකායේ තියෙනවා සත්‍ය කියලා සූත්‍රය. මේ සත්‍ය කියන්නේ තියුණු ආයුධය කියන එක. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක්. අපි ගමු තියුණු කඩුවක් කියලා දෙපැත්ත මෝහත් කරපු මේ තියුණු ආයුධය කවුරු හරි කෙනෙක් අතින් තද කරලා නමනවා දිගහරිනවා මේ අතින් මිරිකගෙන ආයුධේ දිගහරින්න නමන්න උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේ අහන භික්ෂුන් වහන්සේලාගේ මහණෙනි ඒ පුද්ගලයාට මොකක් වෙයිද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේට අර භික්ෂුන් වහන්සේලා කියන ස්වාමීනි තියුණු ආයුධයක් දෙපැත්ත මෝහත් කරපු තියුණු ආයුධයක් අතින් මිරිකගෙන නමන්න දිගහරින්න හදනකොට තමන්ගේම අතපය තුවාල වෙනවා. තමන් වෙහෙසටපත් වෙලා තමන්මයි කියන අනතුරේ වැටෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මෛත්‍රී භාවනා වඩන කෙනෙකුට කරදර කරන්නේ අමනුෂ්‍යයටත් වෙන්නේ ওই දේ තමයි කියනවා. මෛත්‍රී භාවනාව දියුණු කරන මෛත්‍රී හිත වඩන මෛත්‍රිය අවංකව මෛත්‍රිය පතුරවන මෛත්‍රී වඩන කෙනාට කරදරයක් හිරිහැරයක් කරන්න යම් අමනුෂ්‍යෙක් උත්සාහ කරනවා නම් ඒ අමනුෂ්‍යයටත් වෙන්නේ අර තියුණු ආයුධයක් තද කරගෙන අතින් දිග හරින්න නමන්න හදනවා වගේ අමනුෂ්‍යමයි කියන වෙහෙසටපත් වෙන්නේ අමනුෂ්‍යමයි කියන අනතුරේ වැටෙන්නේ. ඒ නිසා මහණෙනි අමනුෂ්‍යව දුරින් මිදෙන්න නම් මෛත්‍රී සිත පුරුදු කරන්න කියනවා. අපේ හැමදෙරෝනේ අර බුද්ධ කාලීන කතාවක් තින්නේ අපේ හැමදෙරෝනේ බොහෝ අවස්ථාවලදී මේ අමනුෂ්‍යයන්ගෙන් බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා භාවනා වඩන්න භාවනා යෝගීව සිටින භික්ෂුන් වහන්සේලාට. එතනදී භික්ෂුන් වහන්සේලාට භාවනා කිරීම නොහැකිව රාත්‍රියේ විවිධ ශබ්ද, විවිධාකාර රූප පෙන්눔 කිරීම නිසා භික්ෂුන් වහන්සේලා බොහෝ අපහසුතාවයටපත් වෙලා තියෙනවා. එතනදී බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණ නැවත වතාවක් සැලකර සිටියාලු. අනෙවැනි කතාවක් දක්න ලැබෙනවා. ඒ කියන්නේ අපේ හාමුදුරනේ මෛත්‍රිය වඩන විටදිත් මේ අමනුෂ්‍යයන්ගෙන් යම් යම් ආකාරයේ අනිටු බලපෑම් සිද්ධ වෙනවා නේද? ඔව් ඇත්තම ඒක තියෙන කරණීයමිත සූත්‍රය අපි කවුරුත් දන්න කරණීයමිත සූත්‍රයට හේතු වෙච්ච මූල මූලිකම නිදහන සිදුවීම තමයි ඒක. ඒකේ තියෙන බුදුරජාන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේලා අවසර ගන්නවා වනාන්තරයකට ගිහිලා භාවනා කරන්න. හිමාල වනාන්තරයේ එක්තරා බොහොම විවේකී ප්‍රදේශයකට මේ භික්ෂුන් වහන්සේලා පිරිස බුදුරජාණන් වහන්සේගෙන් භාවනා උපදේශ ටිකක් අරගෙන කැලේට යනවා භාවනා කරන්න. හැබැයි ගිහින් භාවනා කරන්න ගිහින් අර ගස් යට තමන් විවේක තැන් හොයාගෙන භාවනා කරනකොට මේ වනාන්තරයේ ගස් ඊළඟට මේ උක්ෂ පර්වත මේ ඇසුරු කරගෙන විමාන හදාගෙන ඉන්න වනාන්තරයේ අමනුෂ්‍යයෝ ඉන්නවා. මේ අමනුෂ්‍යයන්ට තමන්ගේ විමානවල ඉන්න බෑ මොකද මේ භික්ෂුන් වහන්සේලා සීලවන්තයි, ගුණවන්තයි. උන්වහන්සේලා ගහ යට භාවනා කරනකොට අර අමනුෂ්‍යයට ගහ උඩ ඉන්න බෑ. එතකොට මේ අයට තමන්ගේ විමාන වලින් බහින්න වෙනවා. මේ අය කල්පනා කරා මේ හාමුදුරුවෝ ඇවිල්ලා මේ වනාන්තරයේ මේ බණ භාවනා කරන්න ගිහිල්ලා අපිට නිදහසේ ඉන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒ නිසා මේ හාමුදුරුවෝ ටික බය කරලා මෙතනින් පන්න ගන්න ඕන කියලා අර අමනුෂ්‍ය මොකද කරේ නිතර බියජනක ශබ්ද ඇති කරනවා භයානක ශබ්ද කරනවා බය කරනවා නොඑක් විදිහේ අර අතු කඩා හැලෙන්න මේ වගේ අර අනතුරු සහිත බව මෙතන පෙන්වනවා. නමුත් මේ භික්ෂුන් වහන්සේලාට ශාරීරික අන්තරායක අනතුරක් උනේ නැහැ. යම් කිසි බය කරලා මෙතනින් පන්නන්න උත්සාහ කරා. ඉතින් උන්වහන්සේලා බියටපත් වුණා. උන්වහන්සේලා බියටපත් වෙලා කල්පනා කරා මෙතන බොහොම භයානක තැනක්. ඒ නිසා අපි ඉක්මනට යන් කියලා ආයෙමත් ගිහිල්ලා ජේතවනාරාමයට බුදුරජාන් වහන්සේට කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මෙහෙම භාවනා උපදේශ අරගෙන වනාන්තරේ භාවනා කරන්න ගියාට එතන බොහොම භයානක ශබ්ද ඇති වෙනවා කියනවා. අපිට භාවනා කරගන්නම දෙන්නේ නැහැ කියනවා. හරි භයානක අනතුරු සහිත දේවල් සිදු වුණා. ස්වාමීනි අපි ආපහු ආවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා එහෙමනම් මහණෙනි ඔබ මෙන්න මේක පුරුදු කරන්න කියලා කරණීයමිත සූත්‍රය ඉගැන්වුවා. එතකොට කරණීයමිත සූත්‍රය දැන් බොහෝ දෙනෙක් ඔය කටපාඩමින් කියනවා නමුත් දන්නේ නැහැ මොකක්ද මේ කියලා. කරණීයමිත සූත්‍රය තියෙන්නේ මෛත්‍රිය. මෛත්‍රී භාවනාව පතුරවන හැටි පුදුම විදිහට මෛත්‍රිය පතුරවන හැටි මේ දේශනාවේ තියෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ ලෝකේ ඉන්න සියලුම සත්වයන්ට මිනිස්යන් වේවා අමනුෂ්‍යයන් වේවා දෙවියන් වේවා බ්‍රහ්මයන් වේවා තිරිසන් සතුන් වේවා මේ සියලු සත්වයන් අරමුණු කරලා මෛත්‍රිය පතුරවන්න බුදුරජාණන් වහන්සේ කරණීයමිත්ත සූත්‍රයෙන් ගැන්ව මේක භාවනාවක් හැටියටත් දියුණු කරන්න. හැබැයි ඒ විතරක් නෙමෙයි හඬ නගා සජ්ජහායනා කරන්න කිව්වා. ඒකෙන් වෙන්නේ පිරිතකින් ලැබෙන ආශිර්වාදේ ලැබෙන සජ්ජායනා කිරීම. දැන් අපි කරන්නේ මේ කරණීයමිත සූත්‍රය භාවනාවකට ගන්න යන්නේ ඕක නිකන් පිරිතක් හැටියට කියනවා විතරනේ. ඒ නිසා මේක පිරිතක් හැටියට සජ්ජායනා කරලා කීමෙන් ලැබෙන රැකවරණයක් තියෙනවා. හැබැයි ඊට වඩා විශාලම ප්‍රතිඵලයේ ප්‍රයෝජනේ ගන්න තියෙන අපි මේකේ තියෙන අර්ථය අරගෙන තමන්ගේ ජීවිතය තුළින් මෛත්‍රිය පුරුදු කරලා හිත දියුණු කරගත්තොත් බුදුරජාන් වහන්සේ පිරිතක් හැටියටත් භාවනාවක් හැටියටත් භාවිතා කරන්න කරණීයමිත සූත්‍රය ඉගැන්වනවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා ආයෙමත් එතනටම ගියා බුදුරජාන් වහන්සේ වදාලා එතනටම යන්න කිව්වා. මෙන්න මේක හඬ නගා ඇහෙන්න කියමින් ඒ භාවනාව වඩන්න කිව්වා. භික්ෂූන් වහන්සේලා අර කර්ණීයමිත සූත්‍රයේ බොහෝම හඬින් මහා වනාන්තරේ හයියෙන් කියන පිරිත. දැන් මේ කියන පිරිතේ තියෙන මෛත්‍රිය සියලු සත්‍යයන්ට මෛත්‍රී පතරවන. ඊළඟට සියලු සත්‍යයන් සුවපත් වේවා කියලා හදවතින් මෛත්‍රිය වඩනවා. අන්න එහෙම කරගෙන යනකොට අර අමනුෂ්‍යයන්ට මේ භික්ෂුන් වහන්සේලාට කරදරයක් අනතුරක් කරන්න බැරි වුණා. උන්වහන්සේලාගේ මෛත්‍රී සිතෙන් අර අමනුෂ්‍යයන්ගේ හිතේ තිබ්බ තරහව, වෛරය අනතුරක් කරන්න ඕනෑ කියලා තිබ්බ ඒ හැඟීමක් නැති වුණා. අමනුෂ්‍යයොත් සුවපත් භාවයට පත් වෙලා ඒ අයත් මොකද කරේ කරදර බාධාවක් නැතුව හිමීට එතනින් ඉවත් වෙලා ගියා. උන්වහන්සේලා ඒ වස් කාලේ අවසන් වෙනකොට ඒ සූත්‍රෙම භාවනා වශයෙන් දියුණු කළ ධර්මාවබෝධයක් ලැබුවා. ඉතින් අන්නේ දේශනාව තමයි කරණීයමිත සූත්‍රය. දැන් ඇත්තෙම බුද්ධ දේශනා අතර බොහොම ප්‍රබලම, ඊටාම ආශිර්වාදයේ ඒ වගේම ආරක්ෂාව භාවනා වශයෙන් දියුණු කරගන්න පුළුවන් වැදගත්ම සූත්‍ර තුනක් තමයි තුන් සූත්‍ර කියන්නේ. ඒ තුන් සූත්‍රය තුල කරණිමිත්ත සූත්‍රය, මහමංගල සූත්‍රය, හතන සූත්‍රය. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ සූත්‍ර එදා පැරැන්නම් තමන්ගේ නිවෙස්වල උදේ හවස තුන් සූත්‍ර කටපාඩමින් කියන සමහර වයස ගම්මලා. ඉතින් මේ වගේ පුරුද්දක් තිබුණා. ඉතින් ඒ නිසා බොහෝ වෙලාවට ඔබට යම් එවැනි අනතුරක්, කරදරයක්, මොකක් හෝ බියක් ඇති ගැනීමක් හරි තියෙනවා නම් ඔබ ධර්මයෙන් මේ වැනි තුන් සූත්‍ර ගෙදර සජ්ජායනා කරන්න බුදුන් අඳින්න පිරිත් කියන්නේ එවැනි දේවල් තුල අර දරුණු අමනුෂ්‍යයන්ට තමන් ඇසුරු කරගෙන ඉන්න බෑ. අතහැරලා යන වැන්න ටික කාලයක් යනකොට. එහෙමයි. අපේ හැමතුනේ තුන් සූත්‍රය ගැන කියනකොට මට මතක් වෙන්නේ මේ කරණීය මෙත්ත සූත්‍රයේ මෙත් වැඩිම. තමන්ගේ සිත තුළින්ම මේ වැඩිම වර්ධනය දියුණු කර ගැනීම තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ මෛත්‍රීකරණය වර්ධනය කර ගැනීම. ඒ වගේම අපේ හැමතුනේ එතෙන්දි මට මතක් වෙනවා විශාලා මහනුවර තුම්බිය ඇති වුණා. රෝග බිය, දුර්භික්ෂ බිය, අමනුෂ්‍ය බිය ඇති වුණු අවස්ථාවේදී මේ අමනුෂ්‍යයන්ගෙන් මිනිසුන්ට සිදු විශාල පරිහානිය අවඩ තුලදී අපිට රතන සූත්‍රයේ ඉවහල් වෙච්ච ආකාරය මම හිතන්නේ බොහොම වැදගත් වෙනවා. ඔව් ඇත්තෙම බලන්න දැන් එතනදී බලන්න විශාලා මහනුවර නගරයට ඇතිවෙච්ච තුන්බිය කියන්නේ මහ විශාල ව්‍යසනයක් ඒ කාලේ. කිසි කෙනෙකුට බේර ගන්න බැරි වුණා. සමහර දවසට 10 15 අන්තිමට 50 100 නගරෙ මිනිස්සු මැරෙනවා. ඉතින් මේ නිසා නගරේ මිනිස්සු කුණු වෙලා යනවා පුදුම මිනි කුණු ගඳක් දුර්ගන්ධයක් පැතිරෙනවා වසංගත රෝග ඊළඟට නියගේ දුර්භික්ෂ මේ සියල්ලත් එක තුන් බියක් පැතිරුණා රෝග දුර්භික්ෂ අමනුෂ්‍ය එතකොට බලන්න එතන විශාලා මහනුවර අමනුෂ්‍ය ප්‍රශ්නයක් එදා බොහොම ප්‍රබලව නගරේ පැතිරුණා මෙන්න මේකෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේට විතරයි දැන් නිගණ්ඨනාත පුත්ත ගෙන්නන්න උත්සාහ කරා. සංජේ බෙල්ලට්ටි පුත්තා අජිත කේස කම්බලි කකුද කචන මේ නොයේ කය හිටියා. නොයෙක් විදිහේ ශාස්ත්‍රවරු කියාගන්න අයගෙන් උපදෙස් ගත්තා. නමුත් කාටවත් මේක කරගන්න බැරි වුණා. බැරිම තැන තමයි බුදුරජාණන් වහන්සේ ඒ වෙනකොට බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ වැඩ ඉන්නකොට තමයි මේ විශාලා මහනුවර ලිච්ඡවීන් ගිහිල්ලා බිම්බිසාර රජුරුව හම්බෙලා බුදුරජාණන් වහන්සේට මේ ගැන දැනුවත් කරලා උන්වහන්සේ වඩම්මගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ මුලින්ම කරන්නේ මේ රතන සූත්‍ර අට කතාවේ බොහොම ලස්සනට පැහැදිලිව තියෙනවා. උන්වහන්සේ ගංගානංගගෙන් එතර වෙලා උන්වහන්සේ බුදුරජාන් වහන්සේගේ පාත්‍රය දානි වළඳන පාත්‍රයට පැන් එකක් පෙරලා ගන්නවා. අරගෙන මේ තුනුරුවන්ගේ තියෙන අනන්ත ගුණානුභාව බලය තමයි රතන සූත්‍රයේ තියෙන සත්‍යක්‍රියාව. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන් ගුණ ගැන සත්‍යක්‍රියාවක් තමයි රතන සූත්‍රයේ තියෙන්නේ. ඒකෝට මේ රතන සූත්‍රයෙන් පිරිත් කරලා සත්‍යක්‍රියාවක් කරනවා මේ පිරිත් පැන් නගරේ ඉන්න කියන බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරන එක පැන් බින්දුවක්වත් අපත යන්නේ නැතුව සුළඟේ පා වෙලා හමාගෙන ගිහිල්ලා ඒ රෝග වෙලා දුර්භික්ෂ අමනුෂ්‍ය කියන මේ තුන් බියෙන් අසරණ වෙච්ච මිනිස්සුන්ගේ ශරීරවල දැවටෙන්නේ ඒ සැනින් අර පිරිත් පැන් ඇඟට ගෑවෙනකොට ඇඟේ දැවටෙනකොට සුළඟ හමාගෙන ගිහිලා ඒ අය සුවපත් වේවා. මෙවැනි අදිෂ්ඨානයකින් ආනන්ද හාමුදුරන්ට දෙනවා පැන් පාත්‍රේ ලිච්ඡවි රජවරු එක්ක ගිහිලා නගරේ ප්‍රාකාර වලලු තුනක් තියෙනවා. මේ වලලු තුන වටා යමින් නගරයට පිරිත් පැන් ඉහින්න කියලා. එතකොට ආනන්ද හාමුදුරු මුලින්ම කරන්නේ අර බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේට පුරවලා අදිෂ්ඨාන කළ දීපු පිරිත් පැන් ටික අරගෙන නගරේ වටේ පිරිත් පැන් ඉහිනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සමග නගරයේ මැද තියෙන කූටාගාර ශාලාවට වඩිනවා. ඒ වඩිනකොටත් බුදුරජාණන් වහන්සේ නගරයේ ద్వාරයේ ළඟින් සිරිපතුල තියෙනකොටම නගරයට අර නියඟේ දුරු වෙලා එකිනෙකට වෙනස් වැසි හතක් ඇදහැලුණා කියනවා. එතකොට මේ විදිහට ඊළඟට අර රෝග වලින් ඊළඟට නොඑක් වසංගත රෝග අමනුෂ්‍ය කරදර වලින් අසරණ වෙච්ච මිනිස්සුන්ගේ ශරීරවල අර බුද්ධ අදිෂ්ඨාණයෙන් එහින පිරිත් පැන් දැවටෙනකොට ඒ සැනින් සුවපත් වුණා කියන. මේ පිරිස ආනන්ද හාමුදුරුව පිටිපස්සේ පෙරහැරක් වගේ එකතු වෙලා අර කූටාගාර ශාලාව ළඟට ආවා. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ කූටාගාර ශාලාවේ වැඩ හිටියා. මේ සියලු දෙනාම ඇවිල්ලා එකතු වුණාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ මේ හැමෝම වෙනුවෙන් තමයි දෙවියන්ට ආරාධනා කරලා ওই රතන සූත්‍රය දායතනදී දේශනා කරේ විශාලා මහනුවරදී. ඒ නිසා එදා මේ රෝග දුර්භික්ෂ අමනුෂ්‍ය. එතකොට මේ තුන්බියම දුරු කරපු දේශනාව තමයි රතන සූත්‍රය. ඒ නිසා ඊළඟට ඒ විතරක් නෙවෙයි රතන සූත්‍ර ගැන සඳහන් වෙනවා කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවපු දේශනයක් කියලා. මුළු ත්‍රිපිටකයේම තියෙන බුද්ධ දේශන අතර බුද්ධංග පිරිත, කන්ද පිරිත, ඊළඟට ආටානාටී සූත්‍ර, රතන සූත්‍ර මේ වගේ සූත්‍ර දේශනා කීපයයි තියෙන්නේ බුද්ධ දේශනා අතර කෝටි ලක්ෂයක් සක්වල. ඒ කියන්නේ ත්‍රිසහස්සී ලෝක ධාතුවේම ආඥා පිහිටවන බොහොම බල සම්පන්න දේශනා. ඒ නිසා රතන සූත්‍ර බොහොම බල සම්පන්න දේශනාවක් නිතර තුනුරුවන් ಗುಣ කියමින් කරන සත්‍යක්‍රියාවක් තියෙන්නේ. අන්නේ සත්‍යක්‍රියා දේශනාව ඔබ නිතර තමන්ගේ ජීවිතේ පුරුදු පුහුණු කරගන්නවා නම් බොහෝ වෙලාවට මේ අමනුෂ්‍ය කරදරවලින් ඔබට ධර්මානුකූල මිදෙන මාර්ගය පාද ගන්න පුළුවන්. ඉතින් පෙනෙනවාට වඩා දකින්න, ඇසෙනවාට වඩා අසන්න, හිතෙනවාට වඩා හිතන්න මේ කළුවර එළිය වැඩසටහන තුලින් ඔබට හැකි වේවි. අපි කෙටි විරාමකින් පසු නැවතත් වැඩසටහන සමග ඒකාත්මික වෙමු. හොඳයි. ඉතින් විරාමයෙන් අනතුරුව නැවතත් ශ්‍රී ටීවී වැඩසටහනේ කරවල එළිය සුවිශේෂී ඔබව දැනුවත් කරන මේ අඳුරින් එළියට සැබෑ යථාර්ථය සොයන මේ විමන් පෙත ඔස්සේ අපි දැන් මේ සාකච්ඡාව දිගටම මේ ආකාරයෙන් පවත්වාගෙන යන්නේ ඔබ දන්න හොඳින්ම ඒ තමයි පූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේත් සමග අපි හාමුදුරනේ මම ඊළඟට ඔබ වහන්සේගෙන් අහන්නේ මේ අපි දන්නවා මේ අමනුෂ්‍යයින් විවිධ ස්වරූප වලින් ඉන්නවා. සියුම් ශරීර. ඒ වගේම මේ අමනුෂ්‍යයන්ගේ තව ලක්ෂණය තමයි මොවුන් සිටින්නේ බොහෝ වෙලාවට තුම්මං හන්දි, දෙමං හන්දි, සිව්මං හන්දි, ඒ වගේම ගල් තලාවන් අසල, ගංගා අසල, ඇලදොල අසල, ඒ වගේම බොහෝ අවස්ථාවලදී කරුවල ස්ථාන අසල. මේක නිවසේ හෝ වේවා. ඒ නිසානේ ඒ වගේම වැසිකිලි, කැසිකිලි වලවල් අතර කසල වලවල් අසල ඊට අමතරව සොහොන් කොත් අසල සුසාන භූමිය අසල මෙවැනි ස්ථානවල තමයි මේ බොහෝ වෙලාවට දක්නට ලැබෙන්නේ. එතකොට මේ ඔවුන්ටම ආවේනික වෙච්ච මේ අමනුෂ්‍යන්ටම ආවේනික වෙච්ච විශේෂ තැන්. අපි දන්නවා මේ තැන්වල සාමාන්‍ය පියවියසෙන් අපි දුටුවත් යම්කිසි ආකාරයේ භයංකාරභාවයක්, අඳුරු බවක්, ඒ වගේම සැක සහිත බවක් දක්නට ලැබෙනවා. ඒතර අපේ හාමුදුරනේ මේ අමනුෂ්‍යයෙන් මෙවැනි තැන්ම තෝරගන්න විශේෂ හේතුවක් තියනවාද? ඔව් ඇත්තෙම දැන් ওই තිරෝකුඩ්ඩ සූත්‍රය කියලා තියෙන බුද්ධ දේශනාවේ මේ සූත්‍රය මේකේ නිදාන කතා බොහොම ලස්සනයි. මම හිතන අපි වෙනම දවසක කතා කරමු. ඒකටත් හේතුව බිම්බිසාර රජුරුවන්ගේ ඥාති පිරිසක් පින් ගන්න බලාගෙන ඉඳලා බොහොම ලස්සන සිදුවීමක් අපි කෙටියෙන් බලමු. පින් ගන්න බලාගෙන ඉඳලා බිම්බිසාර රජුරුව වේළුවනාරාමේ පූජා කළ බුද්ධ ප්‍රමුඛ සංඝයාටම මෙවැනි මහා පූජාවක් කරා. ඒ වෙලාවේ අර සංසාරික ඥාතීන් ටික බලාගෙන හිටිය මේ පින් අරගෙන මිදෙන්න. නමුත් රජුරවන්ට අමතක වුණා මිය පරලෝකීය ඥාතීන්ට පින් දෙන්න. අර අමනුෂ්‍ය ටික කලබල වුණා. දැන් මේ කල්ප ගාණක් තිස්සේ පින් අරගෙන මිදෙන්න බලාගෙන ඉන්න අමනුෂ්‍ය ටික. අනේ අපි කවදානම් මිදෙන්නද මේ පින් ටිකත් අපිට ලැබුණ නැත්නම් කියලා කලබලයටපත් වුණා. ඉතින් එදා රජුරවන්ට රෑ නිදාගන්න විදිහක් නැහැ. රජුරවන්ගේ ගබඩාවල් බඩු හොල්ලනවා, බය කරනවා, බඩු මුට්ටු පෙරලනවා, දොරවල් වලට ගහනවා. රජුරව පුදුම බයකින් තැතිගත්ත වේල්වනාරාමේ පූජා කළා. මේ තරම් මහා පිනක් කළා. ඇයි මට මෙහෙම වුණේ අද රෑ? නිදාගන්නවත් හම්බුන්නේ නැහැ. පහෝදා බුදුරජාණන් වහන්සේගෙන් ගිහින් අහනවා ස්වාමීනි ඊයේ රාත්‍රියේ මෙවැනි මහා බියජනක දේවල් මාලිගාව තුල සිදු වුණා කියලා. අන්න ඒ වෙලේ තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ රජතුමනි ඔබේ පෙර සංසාරික කල්ප 92කට පෙර ඥාති වෙන පිරිසක් තමයි කියනවා ඒ කාලේ කරපු මහා බලගත් අකුසල විපාකයක් වශයෙන් නිරේ ඉපදිලා නිරේ කාලයක් දුක් විඳලා දුක් විඳලා ඊළඟ අකුසලයේ ගෙවන්න තමයි කියනවා ඉතුරු ටික ගෙවා ගන්න තමයි කියනවා ওই ප්‍රේතයන් වෙලා ඉපදිලා එතකොට പ്രേත ලෝකේ දුක් විඳලා දුක් විඳලා කකුසඳ බුදුහාමුදුරන්ගෙනුත් මේ പ്രേතයන් පින් ඉල්ලුවා කියනවා කෝණාගමන බුදුහාමුදුරන්ගෙනුත් පින් ඉල්ලනවා. කාශ්‍යප බුදුහාමුදුරන්ගෙනුත් පින් ඉල්ලනවා. හැබැයි මේ කිසිම බුද්ධ ශාසනයක පින් ගන්න බෑ අකුසලී බලවත්. හැබැයි කාශ්‍යප බුදුහාමුදුරුවෝ කියනවා പ്രേතයිනි අනාගතයේ ගෞතම බුදුහාමුදුරන්ගේ ශාසනේ නුබලගේ සංසාරික ඥාතිවරයෙක් බිම්බිසාර නමින් රජකම් කරනවා. අන්නේ රජ්ජුරුවෝ මෙවැනි මහා පින්කමක් කරලා පින් දෙනකොට ඒ පින ගත්තොත් නම් නුබලට මිදෙන්න පුළුවන් කියලා. අන්නේ පින ගන්න තමයි අර ප්‍රේතියෝ ටික කල්ප ගානක් තිස්සේ බලාගෙන හිටියේ. හැබැයි එදා පින් ගන්න බැරි වෙච්ච වෙලාවේ කලබලයකටපත් වුණා අපි කවදානම් මේ ප්‍රේතාත්මයෙන් මිදෙන්නද කියලා. එතකොට මෙන්න මේ සිදුවීම බුදුරජාන් වහන්සේ මේ රජුරවන්ට කිව්වට පස්සේ රජතුමා අර ඥාතීන්ට අනුකම්පා පිණිස එහෙමනම් ස්වාමීනි මගේ මාලිගාවට දින 7ක් එක දිගට බුද්ධ ප්‍රමුඛ සංඝයාට මම දානේ පූජා කරනවා කියලා ආරාධනා කරා. ඒතර බුදුරජාණන් වහන්සේ දා මේ මාලිගාවට වැඩම කරලා දානේ පිළිගන්න පෙර බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරා අර පින් ගන්න බලාගෙන ඉන්න ප්‍රේතයන් රජ්ජුරුවන්ට පෙනේවා කියලා අදිෂ්ඨාන කරා. රජ්ජුරුවන්ට සාමාන්‍ය මේ ප්‍රේතයන් පේන නුවණක් නැහැ. නමුත් බුද්ධ අදිෂ්ඨානෙන් රජ්ජුරුවන්ට පේනවා බැලූ බැලූ අත ඇට සැකිලි වගේ බොහෝම විරූපී වෙච්ච ශරීර ඇති ප්‍රේතයන් බොහෝම අනුකම්පාවෙන් බලාගෙන ඉන්නවා අර පින් ටික අරගෙන අනුමෝදන් වෙන්න මේ පින් දෙනකම්. ඉතින් ඒ වෙලේ බුදුරජාන් වහන්සේ කියනවා රජතුමනි දානි බෙදනකොටත් ඉදම්මේ ඥාතීනං හෝතු කියලා මේ පින මේ ඥාතීන්ට අනුමෝදන් වෙලා මේ ඥාතීන් සුවපත් වේවා කියලාම දාහන බෙදන්න කියනවා. පැම් පූජා කරනකොටත් මේ මගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා සුවපත් වේවා කියලා වතුර ටික පූජා කරන්න කියනවා. ඊළඟට සිවුරු පූජා කරනකොටත් එහෙම හිතන්න කියනවා. බලන්න දැන් මේ දෙන පිනට අනුව තමයි සුවපත් වෙන්නේ. දානි පූජා කළා ඉදම් මේ ඥාතීනම් හෝතු කියමින් දානි ටික පූජා කරලා පින දෙනකොට කුසගින්න නැති වෙනවා. පැන් පූජා කරලා පින් දෙනකොට පිපාසි සංසිඳෙනවා. අර සිවුරු පූජා කරලා පින් දෙනකොට වස්ත්‍ර පහළ වෙනවා මේ ප්‍රේතයන්ට. එතකොට මේ වගේ අර රජ්ජුරුවන්ට දැන් බුද්ධ අධිෂ්ඨානයේ මේ පින් දෙනකොටම ඒ අයට පහළ වෙන හැටි පේනවා. එදා තමයි බුදුරජාණන් වහන්සේ මේ සිදුවීමත් එක්ක තිරෝකුඩ සූත්‍රය දේශනා කරන්නට යෙදුනේ. මේ තිරෝකුඩ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දින 7ේම මේ දේශනාව ඇසුරු කරගෙන දහම් දෙසුව මාලිගාවේදී අර ඥාතීන්ට පින් ලැබෙන ආකාරය ගැන මිය පරලෝකීය. මේකේ තියෙනවා මිය පරලෝකීය ඥාතීන් බොහෝ වෙලාවට අර ගෙවල් දොරවල් ඉඩ කඩන් ගැන ආසාවෙන් මරණයටපත් වෙලා പ്രേත ලෝකවල ඉපදුනාට පස්සේ මේ අය තමන්ගේ පැරණි ගෙවල් දොරවල් හොයාගෙන එනවා කියනවා. හැබැයි ඇවිල්ලා අර පුරුදු විදිහට ආ මේ මගේ කාමරේනේ මේ මගේ ඇඳ කියලා ඇඳේ නිදාගන්න පුළුවන් කමක් නැහැ. ඇවිල්ලා ඒ එක්ක කාමරේ වුණත් ඉන්න පුළුවන් වෙන්නේ අර අඳුරු සහිත තැනක තමයි. එක්ක ඇඳ යට අඳුරු නම් එතන එක්ක දොර මුල්ලි බිත්තියක් අයිනේ. ඒ වගේ තැනක් තමයි කියන ඇසුරු කරගෙන ඉන්න තැනක් හොයාගන්න. එක්ක බිත්තියේ තියෙන මුල්ලක් අර අඳුරු සහිත තැන. එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේ පෙන වත්තේ මුල්ලක කෙලවරක එක්ක ගෙට හැරෙන තුම්මන් හන්දියක්. අන්න ඒ වගේ තැනක් තමයි කියන මේ අමනුෂ්‍ය ඇසුරු කරගන්නේ. එතකොට ඒ වගේ ඒ අමනුෂ්‍යයාගේ තියෙන අකුසලයට ඒ කර්මයට අනුව ඒ තමන් ඇලුම් කරන ඉඩමේ වුණත් යම් යම් තැනක් තමයි තමන්ට ඉන්න ලැබෙන්නේ. එතකොට එවැනි තැනක් ඇසුරු කරගෙන කොහොම හරි හැංගිලා ඉන්න උත්සාහයක් ගන්නවා. හැබැයි බොහොම අර අකුසල් කරලා මැරිච්ච අමනුෂ්‍යයෝ ඉන්නවා අසූචි ආහාර කරගන්න අමනුෂ්‍යයෝ. එවැනි අමනුෂ්‍යයෝ ගෙදරකට ආවනම් රිංග ගන්න අර අසූචි වලට. ගිහින් අසූචි වලේ තමයි ඉන්නේ. එතකොට එවැනි අමනුෂ්‍යයෝ ඉන්නවා සමහරු ඒ අසූචි වලේ ඉන්නවා. ඉඳලා හැම වෙලාවෙම ওই වලය ඇතුළට වෙලා ඉන්නේ. මේ වලෙන් උඩට ඇවිල්ලා හිටි හැටි එහා මෙහා පරිසරයේ ගමන් බිමන් යනවා. හැබැයි ආයෙමත් එන්නේ එතනට. මේක හරියට දැන් මේ වගේ දැන් අපි ගමු කෙනෙක් ගෙදර ඉන්නවා. ගෙදර ඉඳලා Taman හැම වෙලාවෙම ගෙයි Tamanගේ මේ පුටුවටම වෙලා එක්ක Tamanගේ කාමරයටම වෙලා දොර වහගෙන ඉන්නේ නැහැ. තමන් ගෙයි එහාට මෙහාට යනවා, වත්තේ ඇවිදිනවා, එක්ක ටවුන් එකට යනවා, කොහේ හරි යනවා, අහපව් වෙනවා. ඒ වගේ අර අමනුෂ්‍යයත් තමන් යම් ඉන්න තැනක් හදාගන්නවා තමන්ගේ ඒ වත්තේ තැනක. හැබැයි වත්තේ එහා මෙහා යනවා, ගෙයි එහා මෙහා යනවා, කොහේ හරි තව ගමන් බිමන් යනවා. මෙවැනි කටයුතු වල එහා මෙහා යනකොට අර අසූචි වලවල් වල ඉන්න අමනුෂ්‍යය නිවස එහා මෙහා යනකොට අසූචි ගඳ එනවා. අමනුෂ්‍යය පේන්නේ නැහැ. නමුත් මහා දුර්ගන්ධයක් දැනෙනවා. සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා ඒ අයගේ ශරීර වලින් සමහරට අර මිනි කුණු ගඳ, මහා පුලුටු ගඳ. මෙවැනි ගඳ දැන් සමහරුන්ට ඔවා හොඳට පුරුදුයි මේ මොකක් හරි 아무තු ගඳක් තියෙනවා මොකක් හරි අමනුෂ්‍යෙක් ඉන්නවා කියලා පරණ වැඩි හිටියෝ ඒ ආචිලා සීයලා ওই පරණ මිනිස්සු මේ අමනුෂ්‍යෙක් යනකොට අඳුන ගන්නවා මේ ගඳ ඔස්සේ අඳුරනවා යම්කිසි අමනුෂ්‍යෙක්ගේ මේ ගමනක් තමයි මේ තියෙන්නේ කියලා. ඒකට ඒ වගේ ඒ අමනුෂ්‍යයන්ගේ ශරීර වලින් අපිට පේන්නේ නැති වුණාට එවැනි අමනුෂ්‍යයන් එහා මෙහා යනකොට ඒ දුර්ගන්ධය පරිසරය තුල හමනවා. ඊළඟට දැන් ඔය මල කුණු ආහාර කරගන්නයි ඊළඟට গিදර තියෙන ওই නොයේ කුණු පිලි දේවල් පිලුණු වෙච්ච දේවල් ආහාර කරගන්න අමනුස්සයෝ ඉන්නවා. ඒ අය බොහෝ වෙලාවට අර গিදර තියෙන කුණු විසි කරන කුණු වලක් එවැනි තැනක් තමයි ඇසුරු කරගෙන ඒ අයිනකට වෙලා තමයි නතර වෙන්නේ. මොකද ඒ ටික තමයි ආග්‍රහණය කරන්නේ. ඒවෙන් තමයි තමන්ගේ කුසගින්න පුරෝග නැති කරගන්න අර ආග්‍රහණය කළ ආහාර හොයාගන්න. එතකොට මේ වගේ ඒ අමනුෂ්‍යයා තමන්ට සුදුසු තැන් හොයාගන්න. එතකොට ඒ වගේ දැන් මිනිස්සු වැඩිපුර ගැවසෙන්නේ නගර බදව. ඒ වගේ අමනුෂ්‍යය වැඩිපුරම එකතු වෙන්නේ රැස් වෙන්නේ සාකච්ඡා කරන්නේ අමනුෂ්‍යය එකතු වෙන්නේ සොහොනට. ඒක තමයි ඒ අයගේ ප්‍රධානම තැන මිනිස්සු නේ ටවුන් එකට යනවා වගේ අතනට තමයි යන්නේ. එතන තමයි අමනුෂ්‍යයන් එක්ක තමන්ගේ මිනිය වල්ලපු තැන තමන් ඒ හිටපු තැන මෙන්න මේ වගේ තැන් තමයි බොහෝ වෙලාවට ඇසුරු කරගෙන ඉන්නේ. ඊළඟට ඇත්තෙන්ම බොහොම භයානක දෙයක් මම හිතන අපි වෙනම කතා කර යුතු මාතෘකාවක් තමන් බොහෝ වෙලාවට තමන් ඉන්නේ පර්චස් 10ක මං හිතන්නේ මේ බොහෝ පිටරටවල වල නම් මේ தත්ත්වේ නෑ මේ ලංකාවේ තියෙන අවාසනාවන්ත தත්ත්වයක්. තමන් ඉන්නේ පර්චස් 10ක තමන්ගේ අම්මා හෝ තාත්තා හෝ සමහරට මැරුණාට පස්සේ ඒ පුද්ගලයා එතන නැහැ. එතන තියෙන්නේ කුණු වෙලා යන මృత ශරීරය. අර මලකුණ ගෙයි වත්තේ කොහේ හරි අයිනකින් කෙරවලකින් මේ මැරුණාට පස්සේ මිනිය වල දා ගන්නවා මේ තමන්ගේම වත්තේ අයිනකින්. අන්තිමට තමන් ඉන්න ඉඩම සොහොන් පිට්ටනියක් බවට පත් වෙනවා. දැන් මේ අපි ගමු ඇත්තටම පින් කරපු කෙනෙක් කියලා. මේ තමන්ගේ තාත්තා කියලා හිතමු තාත්තා හොඳට භාවනා කරගත්ත කෙනෙක්. පින් දහම් කරලා මැරිච්ච ගමන් අපි හිතමු දිව්‍ය ලෝකෙම ගියා කියලා. හැබැයි මැරුණට පස්සේ කුණු වෙලා යන ශරීරේ මලකුණ ආහාර කරගන්නේ අමනුෂ්‍යයෝ. ඒ මලකුණ ආහාර කරගන්න අමනුෂ්‍යයෝ අර මිනිය වල්ලපු තැනට ඇදිලා එනවා. ඇදිලා ඇවිල්ලා ඒ මලකුණ ආහාර කරගනිමින් ඒක යම් දවසක පස් වෙලා පස් වෙලා පොළොවටම පස් වෙලා ඒකේ තියෙන අර ඕජාව පවා පොළොවෙන් නැති වෙලා යනවද අවුරුදු 50ක්ද 100ක්ද 200ක්ද එතකන් අමනුෂ්‍යයෝ එතන ඇසුරු කරගෙන ඉන්නවා. අන්න ඒ නිසා එවැනි තැන්වලදී බොහෝ වෙලාවට අමනුෂ්‍ය කරදරවලට ලක් වෙනවා. මොකද බොහෝ වෙලාවට අපිට සමහර අපි වැඩසටහන් වල වැනි දේවල් අපි කියපුවාම සමහරව ඇවිල්ලා කියනවා මේ වැනි මිනි වල්ලපු අය රෑ එළියට යනකොට එක්කෝ මේ සීයාගේ සොහන වල්ලපු තැන ඉන්නවා ඉඳගෙන මේ ඒ හිටපු විදිහටම ඉන්නවා එක්කෝ එතන එහා මෙහා යනවා පෙනීලා තියෙනවා කීප සැරයක්. එතකොට මේ සමහරු කලන්තේ හැදිලා වැටෙනවා නොඑක් විදිහ අනතුරු භයානක සිදුවි. එතකොට මෙවැනි සිදුවීම් එක්ක අර සොහොනක් තියෙන්නේ. ඉදා බලන්න බුදුරජාණන් වහන්සේ කාලේ මහා කැලේ ඈතට ගිහිල්ලා තමයි මිනි වල්ලා කො විසි කරලා දාලා එන්නේ. මැරුණාට පස්සේ ඒ පුද්ගලයා යම් තැනකට මරණයත් එක්ක ආයි උපත කරා ගිහින් ඉවරයි. ඒ නිසා මැරුණාට පස්සේ අර පොළොවට පස් වෙලා කුණු වෙලා යන මේ අර කුණු වෙලා යන ශරීරේ කොටස තමන්ගේ නිවස ළඟ හරි යම් තැනක හරි තමන් පේන මානෙක මේ සොහනක් හදලා තියාගත්තා කියලා ඒක ඒ පුද්ගලයාට කරන ගෞරවයක් නෙමෙයි ඒ පුද්ගලයාට කරන ගෞරවය තමයි අපි පිනක් කරලා මිය පරලෝ ගියාගෙනාට පින් අනුමෝදන් කිරීම. ඒ නිසා අර වගේ වැරදි යම් ක්‍රමවේදයන් නිසා නැති අමනුෂ්‍ය කරදර වලට බොහෝ දෙනෙක් ගොදුරු වෙනවා. අපේ හැමදෙරේ තවත් එවැනි ක්‍රමවේදයක් තියෙනවා මේ බොහෝ දෙනා කියන දෙයක් තමයි අත්දැකීම් මත බොහෝ දෙනා කියන දෙයක් තමයි යම්කිසි කෙනෙකු මිය ගිහිල්ලා ඒ තැනැත්තා හෝ තැනැත්තිය අවසාන දිනේ වල දාන්න යනකොට නැත්තම් සොහොන වෙතට ගෙනියන විට සුසාන භූමිය වෙතට ගෙනියන විට මේ රැගෙන යන අවස්ථාවේදී මේ මృత කලෙබරය මේ කිට්ටු වෙන්න කිට්ටු වෙන්න. ඒ කියන්නේ ආසන්න වෙන්න ආසන්න වෙන්න මේකේ බර වැඩි වෙනවයි කියලා. එතෙන්දී බොහෝ වෙලාවට විශ්වාසයක් පවතිනවා ජනතාව තුළ ජන මතයක් පවතිනවා මේ එලෙස බර වැඩි වෙන්නේ අමනුෂ්‍යයින් මේ පෙට්ටිය මතට ගොඩ වෙනවයි කියලා. ඒ වගේම අපේ හාමුදුරනේ ඊළඟට දැන් මේ චිතකය හෝ ඒවා නැත්තම් මේ වලට හෝ දවල දාන්න යන අවස්ථාවේදී මේ තෙවරක් කැරකෙනවා. එසේ කැරකීම තුලින් අදහස් කරනවලු මේ බොහෝ වෙලාවට මග වෙනස් කිරීමක් නැත්නම් ආ මග වෙනස් කිරීමක් කියලාත් මතයක් තියෙනවා. අපි හැමදෙර මේ පිළිබඳව අපි කොහොමද වහන්සේ දකින්නේ? ඔව් මං හිතන්නේ ඔබතුමා යම් කිසි එවැනි කාගේ හරි ගමේ ඥාතියෙක්ගේ හරි අසල්වැසියෙක්ගේ හරි මුත ශරීරයකට කර තියලා තියෙනවා නම් ඒකේ අත්දැකීම Tamanටම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඒ නිසා ඒකේ යම් සත්‍යතාවයක් තියෙනවා. ඒකට හේතුව තමයි අමනුෂ්‍ය වැඩිපුර පිරිසක් ඉන්නේ අර සොහොන් බීම ඇසුරු කරගෙන. මේ සොහනක් තුල බොහොම බලගත් අර සොහොනේ ඉන්න අමනුෂ්‍යයන් පාලනය කරන ඒ සොහොන් නායක යක්ෂයෙක් ඉන්නවා. ධර්මයේ බොහෝ වෙලාවට එවැනි සිදුවීම් තියෙන අපි ඉදිරියේ ඒවා උදාහරණ සහිතව කතා කරමු. එතකොට මේ ඉන්න බලසම්පන්න අමනුෂ්‍ය පිරිස සතුටු වෙනවා අර Tamanට එන්නේ ආහාරයක්. බොහෝ කාලයකට ආග්‍රහණය කරන්න යැපෙන්න පුළුවන් හොඳ ආහාරයක් තමයි මේ ඉන්නේ. ඊළඟට කෙනෙක් මැරිලා මලමිනිය ගේනකොට අමනුෂ්‍යව මගට යනවා මේක බාර ගන්න. Tamange සීමාවක් තියෙනවා. දැන් මේවා අපිට ඇත්තට මේ කැමරාවකින් හරි වීඩියෝ කරලා පෙන්වන්න පුළුවන් ඒවා නෙමෙයි. එතකොට දැන් මිනිස්සය සොහොනට මිනිහ අරගෙන යනකොට අමනුෂ්‍ය යම් මගක් වෙනකන් ඉන්නවා තමන් ඒක බාරගෙන තමන්ගේ ඉන්න භූමියට තමන් ඊඩමට අරගෙන එන්න. ඒකේ සොහොන කියන එක අමනුෂ්‍ය ඉන්න අමනුෂ්‍ය හිතන්නේ මේක අපේ තැන. දැන් මේ අපිට තමයි මේ එන්නේ. අපි ගිහිල්ලා මගට ගිහිල්ලා මේක බාරගෙන අරගෙන එන්න ඕන. හරියට අපේ හඳුරා රසවත් කෑමක් දැක්කහම දුවගෙන යන්නේ අපි පෙරව ගමන. තමන්ගේ ඥාතියෙක් නෑදෑයෙක් කෙනෙකුට ඉස්සරහට ගිහිල්ලා පාරට ගිහිල්ලා පිළිගන්නේ. අන්න ඒ වගේ. ඒ ඉස්තිරියට යන අමනුෂ්‍යයන් සතුටට අර මිනි පෙට්ටිය උඩට ගොඩ වෙනවා. ගොඩ වෙලා මේක සමහර බල සම්පන්න අමනුෂ්‍ය උඩට නැගලා කට්ටිය එකට එතන මේ වගේ මිනිස්සුන්ට මේක පේන්නේ නැහැ මිනිස්සු කර තියාගෙන යනවා එවැනි අමනුෂ්‍යෝ නිසා සොහොන්නේ මිනි වල ළඟට ලං වෙන්න ලං වෙන්න පෙට්ටියේ බර වැඩි වෙනවා පුදුම බරක් සමහර වෙලාවට කීප දෙනෙකුට ඔසෝගෙන ඉන්න බැරි තරම් බරක් ඇති වෙන සමහරු කෑ ගන්නවා තව කීප දෙනෙක් ඉක්මනට ඇවිල්ලා කර තියන්න කියලා එතකොට මේ වගේ පුදුම බරක් ඇති වෙනවා අර මලමිනිය සොහොනට ලං වෙන්න ලං වෙන්න ඒකට හේතුව තමයි අර අමනුෂ්‍යය ඇවිල්ලා මේ පෙට්ටිය උඩට නැග ගන්න ගන්නවා. ඉතින් මේ වගේ අපිට නොපෙනෙන සිදුවීම් බොහොමයක් තියෙනවා. ඒ නිසා ඇත්තෙම මේක හරිම අද්භූතයි. ඒ නිසාම තමයි බොහෝ දෙනෙකුට ලොකු භයංකාරකමක් මේ තුල ගොඩනැගිලා තියෙන්නේ. අපි හැමෝටම ඒ වගේම අර වලට කිට්ටු වෙනකොට නැත්නම් චිතකයට කිට්ටු වෙනකොට තෙවරක් ගමන් කරනවා ඥාතීන් එකතු වෙලා. ඒකත් බොහෝ වෙලාවට මෙහි ගොඩනගලා තියෙන්නේ අර ආපු ඔබතුමා සඳහන් කරා වගේ අර ඒ කෙලින්ම ගිහින් දාන්න නැතුව ඒ ආපු දිශාව වෙනස් කරන්න ඊට පස්සේ අර ඒ අමනුෂ්‍යෝ අර පෙට්ටිය අරගෙන ආපු අය ගැන ඒ තියෙන යම් හැඟීමක් තියෙනවා ඒක අතහැරලා ඒ අයගේ තියෙන අරමුණ වෙනස් කරන්න කියන අදහසෙන් තමයි ඒ දේ කෙරෙන්නේ. ඒක මම හිතන්නේ යම් සම්ප්‍රදායක් එක ගොඩ ගොඩ නැගිච්ච දෙයක්. නමුත් මේ දැන් අමනුෂ්‍යයෝ ගත්තාම දැන් ওই සොහොන් වල බුද්ධ දේශනාවේ බොහොම ලස්සන සිදුවීමක් තියෙනවා. ඉස්සර භික්ෂුන් වහන්සේලා පෙරවි පාංශකුල සිවුරුනේ. ඒ කියන්නේ මිනි ඔතලා ගිහිල්ලා ඉස්සර දැන් ওই වගේ වල දාන්නේ නැහැ. කැලේ ගහනවා කියන්නේ. ගිහිල්ලා මහා වනාන්තරයට ගිහිල්ලා මිනිහ දාලා එනවා මහ කැලේකට. එක්කෝ කාලයක් ගියාට පස්සේ කුණු වෙලා යනවා, එක්කෝ සත්තු කාලේ යනවා. මේ වනාන්තරයේ ඉන්න මේ වගේ කුණු වෙලා යන මලමිනී තියෙනවා. ඒ නිසාම තමයි දැන් ඔය සතර සතිපට්ඨානේ තියෙනවා නවසීවතික කියලා වෙනම භාවනාවක්. භික්ෂුන් වහන්සේලා සොහොනට ගිහිල්ලා අර කුණු වෙලා යන මල කුණු දිහා බලාගෙන තමන්ගේ ශරීරයට ගලපා බලමින් භාවනා වඩනවා. නවසීවතික භාවනා වඩනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් ඒ කාලේ බොහොම රෙදි හිඟයි. රජවරු වගේ සිටුවරු වගේ බොහොම වටිනාම මේ බල සම්පන්න අය අතේ තමයි ඔය කසී සලු වගේ බොහෝ වටිනා සලු පිළි තිබ්බේ. රෙදි හිඟයි. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට එවැනි අය බොහෝ වෙලාවට කරේ අර විසි කරලා දාලා තියෙන යම් රෙදි කෑලි එවැනි දේවල් එකතු කරගන්න. බොහෝ වෙලාවට මලමිනි ඔතලා ගිහින් විසි කරාට පස්සේ අන්නේ රෙදි කෑලි අරගෙන ඇවිල්ලා අර හොදලා පඳු පෝලා ඒකේ තියෙන දුර්ගන්ධය ඉවත් කරලා ඒව මහලා තමයි සිවුරක් කරලා ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පාංශකුල සිවුරු අනුමත කරාට පස්සේ වික්ෂුන් වහන්සේලා මිනිහක් සොහොන්ට ගිහින් විසි කරලා ආවට පස්සේ දවසක් දෙකක් ගියාට පස්සේ ගිහින් අර සිවුර අරගෙන අර වෙද්ද අරගෙන එනවා. සිවුරක් හදාගන්න. දවසක් භික්ෂුන් වහන්සේ නමක් සොහනට යනකොට එදාම ගෙනල්ලා දාලා ගිය අලුත්ම මලමිනියක් තිබුණා. මේක ඔතලා තිබ්බ හොඳ රෙද්දකින් සුදු රෙද්දකින් ඔතලා තමයි මලමිනිය ගෙනල්ලා සොහනට දාලා තියෙන්නේ. මේ භික්ෂුවට හිතුණා මෙන්න මේ රෙද්ද නම් හොඳයි. තාම මේ කුණු වෙලා ගිහිල්ලත් නැහැ, ඕජස් වැගිරිලත් නැහැ. මට ගිහින් හොදලා සිවුරක් මහගන්න හොඳ රෙද්දක්. ඉක්මනට මොකද කරේ අර රෙද්ද අරගෙන මෙහෙම මලමිනියෙන් ඇදලා රෙද්ද ගන්න හදනකොටම අර වනාන්තරයේ ඒ සොහොනට අධිග්‍රෝහිත යක්ෂයා පෙනී හිටියා. පෙනී ඉඳලා කිව්වා ඔකට අත තියන්න එපා කිව්වා. මේ සොහොනට ගෙනත් දාපු යමක් තියෙනවා නම් ඒ සියල්ල අයිති මටයි කිව්වා. ඒ නිසා මට අයිති දෙයක් ඔය රෙද්දවත් ඔය මලකුණවත් කිසිම දෙයකට අත තියන්න එපා මේ ඔක්කොම අයිති මටයි කියලා සෝහොන් භූමියේ තියෙන. මේ හාමුදුරු කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් දේශනා කළා නෑනේ. මේ මිනිස්සෙක් සතු දෙයක් ගත්තොත් තමයි ඒක හොරකමක් වෙන්නේ. සොහනකට කැලේකට ගිහිලා විසිකලා දාපු මලමිනියක තියෙන දෙයක් ඒක පාංශකූලිකයි. ඒක භික්ෂුවකට අයිති දෙයක්. මේ අමනුස්සයා කියන දේ මං අහන්න ඕනේ නෑ කියලා අරහාඳුර මොකද කරේ අර රෙද්ද ගත්තා. අරගෙන එනකොට මේ අමනුෂ්‍යයා මේ භික්ෂූන් වහන්සේ පිටිපස්සෙන් ඇවිල්ලා කෙලින් පහර දෙන්න විදිහක් නැහැ. අමනුෂ්‍යයා අර මලමිනියට ඇතුල් වුණා. මලමිනියට ඇතුල් වෙලා මිනිහ අරගෙන නැකිට්ටා. නැකිටලා අර මලමිනිය භික්ෂුන් වහන්සේ පිටිපස්සෙන් එනවා. මේ හාමුදුරුව ඉක්මනට ඇවිල්ලා තමන් හිටපු කුටියට ගිහිල්ලා දොර වැහුවා. දොර වහගන්නකොට මාර මලමිනිය ඇවිල්ලා දොරේ වැදිලා මිනිය කුටිය ඉස්සරහාම දොර ඉස්සරහාම ඇදගෙන වැටුණා. මොකද දැන් අමනුස්සයට දොරක් විනිවිද යන්න පුළුවන්. බිත්තියක් විනිවිද අමනුස්සයෙකුට යන්න පුළුවන්. නමුත් අමනුස්සය අරගෙන එන අර ශරීරය ඒක වාහකයක් විතරයි. එතකොට ඒකට අර දොර විනිවිදගෙන යන්න බෑ. දොරේ වැදිලා වැටුණා. නමුත් අර ආපු අමනුස්සයට මේ හාමුදුරන්ට කරදරයක් කරගන්න බැරි වුණා. මේ භික්ෂුන් වහන්සේ සීලවන්තයි. ඉතින් පසුවදා බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපේට රැස් වෙච්ච වෙලාවේ ඔන්න ඔය කතාව භික්ෂුන් වහන්සේලා අතර ඇති වුණා. මේක විනය පිටකේ තියෙන සිදුවීමක්. ඉතින් එතනදී භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි මෙන්න මේ වගේ දෙයක් ඊයේ සිද්ධ වුණා. පාංශ කුල සිවුරක් ගන්න ගියපු වෙලාවේ මේ සොහොන හිටපු දරුණු අමනුස්සයෙක් මලමිනියකට ආවිස වෙලා පස්සෙන් ආවා කිව්වා. එතන ওই ක්‍රමෙම තමයි ඔය පිල්ලි යවනවා කියලා කරන්නේ. එතකොට මේ අමනුස්සයා අර මලමිනියට ආවිස වෙලා පස්සෙන් ආවා කිව්වා. ඇවිල්ලා මේ කුටියේ දොරේ වැදිලා වැටුණයි කියනවා. බුදුරජාණන් වහන්සේ දැන් මේ වගේ දේවල් ඇත්තටම දැන් අද මේව අපිට ඔප්පු කරගන්න බැරි වුණාට එදා හිත දියුණු කරපු විශාල පිරිසක් හිටපු නිසා එවැනි දේවල් සාමාන්‍යයි. බුදුරජාණන් වහන්සේ මේක මහා ලොකු ඉහළ දෙයක් හැටියට විග්‍රහ කරන්න ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ අදලා එහෙමනම් මහණෙනි ආයෙමත් සොහනේ තියෙන පාංශකූල රෙද්දක් ගන්නවා නම් ඔය අමනුෂ්‍යවට ආස කරන්නේ අලුත් පිට කීවා. දැන් අර අලුතෙන්ම ගෙනත් දාපු මලමිනියක්නේ. ඒකට ආසාවෙන් කීවා ඉන්නේ. ඒ නිසා ඒ දවස් දෙක තුනක් කුණු වෙලා යනකම් ඉන්න කීවා. දවස් කීපයක් ගියාට පස්සේ ওই මලමිනිය කුණු වෙලා ගියාට පස්සේ ඒ රෙදි කෑල්ල අරගෙන හොඳට හොදලා අර ඕජාව ටික ඉවත් වෙනකන් හොඳට හොදලා පිරිසිදු කරලා අරගෙන ඒක පඩු ගහලා පුරවන්න කිව්වා. එතකොට අමනුෂ්‍යෝ ඔය මේ රෙදි කෑල්ලට තියෙන ආසාව දවස් කීපයකින් අමනුෂ්‍යයන්ගේ හිතෙන් අයින් වෙලා යනවා කිව්වා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ අන්නේ විදිහට ඒක වෙනස් කරලා භික්ෂුන් වහන්සේලාට දේශනා කරා. ඉතින් දැන් බලන්න අපිට මේවන් පේනවා ඒ කාලෙත් මොනතරම් දරුණු අමනුස්ස බලවේග ඒ සොහොන් එවැනි භූමි ඇසුරු කරගෙන ඉන්නවද ඒ නිසා මෙවැනි අමනුෂ්‍යයන්ගේ ක්‍රියාදාමයන් පුදුම විදිහට තියෙනවා බොහෝ වෙලාවට මේකේ මම හිතන අපි ගිය පාරත් කතා කරා ප්‍රධානම දේ තමයි දැන් අපි මේව කතා කරන්නේ ඔබ බය කරන්න නෙමෙයි බොහෝ වෙලාවට නොපෙනෙන දෙයක් නිසා කෙනෙකුට මේක අහගෙන ඉන්නකොට ලොකු බීතියක් බයක් උපදින්න පුළුවන් නමුත් අපිට අවශ්‍යම දේ තමයි ඔබ ධර්මයෙන් රැකවරණයක් හොයන් ධර්මානුකූලව. ඊළඟ දේ තමයි අපි තවත් දෙයක් කතා කරනවා දැන්. බොහෝ වෙලාවට අපි මෙහෙම ඇවිල්ලා වැඩසටහනකදී මේ ගැන කියනකොට කරුණු කියනකොට හිතෙන්න පුළුවන් ආ එහෙනම් අපිට මේ හාමුදුරුවන්ට කියලා මේක මොකක් හරි කරගන්න පුළුවන්ද කියලා. මම නම් <laughs> එහෙම දේවල් කරන්නේ නැහැ. මම කට්ටණ්ඩියකුත් නෙමෙයි, ඒව කරන දේකුත් නෙමෙයි, භූතිවල්ලන්නෙත් නැහැ, පෙරේතිවල්ලන්නෙත් නැහැ. ඒ කටයුතු කරන්නේ මොනවත් නැහැ. මම බණ කියනවා විතරයි. ඒ නිසා දැන් මේවා මේ ඔබට කරුණු කියන්නේ මේක බිස්නස් එකක් කරගන්න නෙමෙයි. ඒ නිසා ඔබ ධර්මයේ හැසිරෙන්න, ඒ ඇරෙන්න වෙනත් වෙන විකල්පයක් අපිට නැහැ. ඔබ මේ කියන බණ ටික අහගෙන ඊට අනුව ධර්මානුකූලව ඔබේ ජීවිතය සකස් කරගත්තොත් අමනුෂ්‍ය බලවේග වලින් ඔබට මිදෙන්න පුළුවන්. එහෙම අපේ හැමදුරනේ තොරතුරු තාක්ෂණය වර්තමානයේ නවීන සමාජයේ ඉතාමත්ම දියුණුම තාක්ෂණයක් වී තිබෙනවා. නමුත් අපි හොඳට කල්පනා කරලා බැලුවොත් මනසින් යුතුව පැහැදිලි වෙන කාරණයක් තමයි දැනට වසර 2556කට එපිටදී බුද්ධ කාලේ බුදුරජාන් වහන්සේ ජීවමානව සිටි අවදී තමයි මේ තොරතුරු තාක්ෂණය තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ බ්‍රහ්මයින්, දෙවිවරුන්, ඒ වගේම සූර්යයන්, අසුරයන්, ඒ වගේම අමනුෂ්‍යයන්. මේ හැම කෙනෙක්ගෙම තොරතුරු එකට කැටි කරගත්තා. නමුත් අද අපේ හැමදෙරේ අපිට පුළුවන් කමක් නැහැ මේ தත්ත්වයට යන්න. නමුත් එතෙන්දී පැහැදිලි වෙනවා මේ තොරතුරු තාක්ෂණයේ දියුණුව, ප්‍රගතිය, එහෙම නැත්නම් උන්නතිය තිබිලා තියෙන්නේ ඊතරම්ම අතීතයේ කියලා. ඉතින් එහෙමනම් ඇත්තටම ඕකේ හේතුව තමයි එදා හිත දියුණු කරලා මානසික දියුණුවකින් තමයි මේ තොරතුරු හෙව්වේ. අද මානසික දියුණුවක් නේ අද උපකරණවල දියුණු කරලා උපකරණ වලින් බලන්න උත්සාහ කරන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ මේ අමනුෂ්‍යය දකින්න ක්‍රමේ තමයි පෙන්වුවේ භාවනා කරලා එක්ක දිබ්බ චක්කු දිබ්බ සෝත වගේ ඥාන උපදවා ගන්න. එහෙම නැත්නම් භාවනා කරලා චතුූපාත ඥානයක් උපදව ගන්න. අපි හිත දියුණු කරලා එවැනි ඥානයක් උපදව ගත්තොත් අන්න ඔබට ඒ තුලින් තමයි ඔවැනි සත්වයන් එක්ක ගනුදෙනු කරන්න. පුළුවන් දෙවියන් හරි බ්‍රහ්මයන් හරි අමනුෂ්‍යයන් හරි මේ නොපෙනෙන ඕපපාතික සත්‍යයන් දකින්න තියෙන හිත දියුණු කරලා ලබා ගන්න වෙනම චිත්ත ශක්තියකින් වෙනම 이르දිමේ ඥානයකින්. එතකොට ඒ ඥානය තුලින් බුදු කෙනෙක් දැකලා කියපු දේවල්, මුගලන් හාමුදුරුවගේ රහතන් වහන්සේලා ඒ ඥානය උපදවාගෙන කියපු දේවල් අපි විද්‍යාත්මක උපකරණ වලින් බලලා නෑ. ඒක එහෙම නෙමෙයි. කොහේනම් අපිට මේ උපකරණෙන් අහුවෙන්න එපා. මේ දුරේක්ෂෙන් අල්ලන්න එපා. මේ කැමරාවට අහුවෙන්න එපා කියලා අපිට විද්‍යාත්මක උපකරණ වලින් අද ඒ හිත දියුණු කරලා ලබන දේ ඔප්පු කරගන්න පුළුවන්කමක් නැහැ. එහෙමයි අපේ හැමදෙරෝනේ. දැන් සමස්තයක් විදිහට ගත්තාම මේ අර අපි මුලින් සඳහන් කළා මේ සොහොන් කොත්ත තුල නැත්තම් සොහොන් භූමිය තුල සිද්ධ වෙන સિદ્ધාන්තය මෙතනදී පසක් වෙන කාරණා තමයි අපේ හාමුදුරනේ මේ සොහොනට රැගෙන යාමට මත් වෙන්න අපි දන්නා මృత කලෙබරය තුල බොහෝ වෙලාවට චාරිත්‍ර වතාවත් කරනවා මංගල චාරිත්‍ර මෙහිදී භික්ෂුන් වහන්සේලා වැඩම කරලා පැන් වැඩිමක් කරනවා අපේ හාමුදුරනේ මේ පැන් වැඩිම සිදු කරන විට අර යථාවාදී තථාපර කියන ගාථාව දේශනා කරනවා එතනදී බොහෝ වෙලාවට මේ සිව් දෙසමින් අපේ ඥාති අමනුෂ්‍ය බලවේග වලට කැඳවීමක් කරනවා භික්ෂුන් වහන්සේලා බොහොම දයානුකම්පිතව කැඳවන වන්නේ බොහොම මෛත්‍රී සහගතව. මෙතනදී ඒ කැඳවීමෙන් අනතුරු ඔවුන්ට පින් ලබා දෙනවා. ඒතකොට එතෙන්දී බොහෝ වෙලාවට තේරුම් යන කාරණයක් තමයි අපේ හාමුදුරන් අපිට මේ පින් ලබා ගන්න පුළුවන් අය පින් ලබා ගන්නවා. ලබා ගන්න බැරි අය ඒගොල්ලන්ගේ තනිඥාතීන්ට ඒ පින් අනුමෝදන් වෙනවා. ඒ කාටවත් අනුමෝදන් නොවුනත් ඒ අවස්ථාවේදී ජීවමානව සිටින අයට සුජීවත්ව සිටින අයට ඒ පින් ලැබෙනවා කියලා. අපි හාමුදුරන් මෙන්න මේ පැන් වැඩිම පිළිබඳව මෙන්න මෙහෙම මතයකුත් තියෙනවා. බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් මේ හැම කෙනෙක්ම නෙමෙයි අපේ හාමුදුරනේ බොහෝ දෙනෙක් මේ දානිකදි පැන් වැඩිම සිදු වෙනවා. භික්ෂුන් වහන්සේලාට දන් පිළිගන්නලා දාලා පෑන් වැඩිම සිදු කරනවා. ඒ වගේම අමංගල අවස්ථාවකදීත් මේ පෑන් වැඩිම සිදු කරනවා. බොහෝලාද මේ දානේ කටයුත්තකදී බොහෝ දිනක අපේ හාමුදුරනේ මේ පැන් වැඩිම පිළිබඳව යම් කිසි අස්ථාන බියක් තියෙනවා. gedara නම් පැන් වඩන්න එපා. ඒකෙන් වෙන්නේ අහක ඉන්න අමනුෂ්‍ය අපි ගෙදරට වැද්ද ගැනීමක්. ඒකෙන් අනිටු ඵල ඇති වෙන්න පුළුවන්, අනිටු කරදර ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි පැන් වඩන්න නම් එපා. අපේ හැමදෙරුනේ දානේ පිළිගන්න නම් පැන් වඩන්න නම් එපා කියලා සමහරවට බොහෝ දෙනා කියනවා. අපේ හැමදෙරුනේ මෙන්න මේ පිළිබඳව මට හිතෙනවා වඩාත් නිවැරදි தත්ත්වය අපි දැනුවත් කර යුතු යථාර්ථය කියලා. ඔව් ඇත්තෙම ওই පැන් වැඩිම කියන එක ඒක යම් උපමාවකින් සංකේතාත්මකව කෙනෙකුට තේරුම් කරන්න ගන්න උත්සාහයක්. මේක අරගෙන තියෙන්නේ ඔය තිරෝකුඩ සූත්‍රය. ඔය තිරෝකුඩ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ප්‍රේතයන්ට පින් ලැබෙන ආකාරය ගැන දේශනා කරනකොට ගාථාවකින් කියනවා යතාවා රිවහා පුරා පරිපූර්ණති සාගරං ඒව මේව ිතෝ දින්නම් පේතාණං උපතප්පති. එතකොට මේකේ තියෙන්නේ අර පොඩි පොඩි ගංගා වලින් එන මේ ජලපහරවල් මහා සාගරයට වැටිලා සාගරේ පිරීලා ඉතිරිලා යනවා. එතකොට සාගරයට ඔක්කොම එකතු වෙන්නේ මේ ගංගා වලින් එන ජලය. ඊළඟට උඩ ඉඳන් ඉහළ ඉඳන් වැක්කිරෙන ජල පහරකින් පහළ තියෙන ජලයේ නැති පොඩි හිස්තැන් එවැනි වලවල් ওই වගේ දේවල් තියෙනවා නම් ඒවා පිරිලා ඉතිරිලා ගලාගෙන යනවා ජල පහර. මේ වගේ උපමාවකින් පෙන්නනවා කෙනෙක් පින් දහම් රැස් කරගෙන ඒ පින් අනුමෝදන් කරනකොට අර පින් නැති අයට ඒ පින් අනුමෝදන් වෙනවා. මේක උපමාවක්. මේ උපමාව තමයි ওই බොහෝ දෙනෙක් ඇත්තෙම මේක උපමාවක්. පින් ගන්න මේ පැන් වඩීම තුලින් පින් ලැබෙනව නෙමෙයි. අපි පින් කරලා චේතනාත්මකව මිය පරලෝකීය ඥාතීන් සිහිපත් කරලා ඒ අයට මේ පින් අනුමෝදන් වෙලා සූපත් වේවා කියලා පින් දෙනකොට චේතනාත්මකවයි පින ලැබෙන්නේ. අපි පැන් වැඩුවත් නැතත් පින් දෙනකොට පින් අනුමෝදන් වෙනවා. අර උපමාවකින් පෙන්වන්නේ මෙන්න මේ විදිහට පින ලැබෙනවා. ඒ උපමාව අර්ථවත් කරන්න පසු කාලිනව යොදාගත්ත දේ තමයි අර පොඩි හිස් භාජනයක් ගන්නවා. හිස් භාජනේ මේ අර්ථවත් කරන්නේ මිය පරලෝකයේ ඥාතිය. ඊළඟට අර වතුර පිරිච්ච භාජනෙන් අර්ථවත් කරන්නේ මේ පින් කරගත්ත ජීවත් වෙලා ඉන්න අය. එතකොට ඒ අය දැන් ඒ අයට ඉස්සල්ලාම කරන්නේ පන්සල් සමාදන් කරලා බණ ටිකක් කියලා ඊළඟට අර අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාතාවක් ඒ වෙලාවේ සජ්ජහායනා කරලා එතකොට අර එතන මොනවා හරි අර පාංශුකුල වස්ත්‍රයක් පූජා කරලා සිවුරු පූජාවක් කරලා පිරිකර පූජාවක් කරලා දැන් එතන දානමේ පූජාවක් තියෙනවා සිල් සමාදන් වෙලා තියෙනවා අර භාවනාව ගැන අනිත්‍ය ගැන යම් මෙනෙහි කිරීමක් කරලා මේ විදිහට සීල ඊළඟට සමාධි ප්‍රඥා ආදී වශයෙන් මේ දාන සීල භාවනා මේ විදිහට ඒ සුළු මොහොතක් තුල අර කෙනෙක්ගේ ජීවිතය තුළ පින් ටිකක් රැස් කරවලා ඒ පින උපමා කරනවා මේ පිරිච්ච වතුර භාජනය වගේ දැන් ඔබේ ජීවිතේ. ත්‍රිවිධ පුණ්‍යක්. ඔව්. එතකොට මේ ත්‍රිවිධ පුණ්‍යක් ක්‍රියාවෙන් රැස් කරගත්ත පින අපි මිය පරලොවගේ ඥාතියට අපි අනුමෝදන් කරමු. එතකොට හිස් භාජනයක් වගේ තියෙන මේ ඥාතියගේ ජීවිතේ මේ පිනෙන් පිරීලා ඉතිරිලා යනවා කියලා තමයි අර පැන් පිරිච්ච භාජනෙන් අර වතුර නැති පොඩි භාජනයට පැන් දාන්නේ. දානකොට ඒක පිරීලා ඉතිරිලා යනවා. එතකොට මේ උපමාවකින් අර ඉන්න පිරිසට පින් ලැබෙන්නේ මෙන්න මෙහෙමයි කියලා මා අර මනසට එවැනි සංකේතාත්මකව ඒක පැහැදිලි කිරීමට යොදාගත්ත යම් උපක්‍රමයක් තමයි පැන් වැඩිම කියන එක. ඒ අරින්න පැන් වැඩුවේ නැත්නම් පින් ලැබෙන්නේ නැද්ද? දැන් එහෙම අදහසුත් තියෙනවානේ. මේ සමහරුන් ඕකට අකමැති. මේ හාමුදුරන්ට අපි මෙච්චර මේ දානි දීලා ඔක්කොම කරලා පැන් වැඩුවේ නැහෙනේ කියනවා. එතකොට ඒ අය හිතන්නේ මේ පින් දුන්නා හැබැයි පැන් වැඩි වෙ නැති නිසා පින් ලැබුණේ එහෙම දෙයක් නැහැ. අපි පැන් වැඩුවත් නැතත් අපි චේතනාත්මකව මිය පරලෝකීය ඥාතින් සිහිපත් කළා මේ පින් අනුමෝදන් වෙලා සූපත් වේවා කියනකොට ඒ අය පින් ගන්න පුළුවන්. ඒ නිසා පින් ලබා ගන්න පුළුවන් ඥාතින් පින් ලබාගෙන සූපත් භාවයටපත් වෙනවා. ඒ නිසා දැන් ওই ගෙවල් වල පැන් වඩන්න ඕව ඔක්කොම මිනිස්සුන්ගේ පුහු මත ඒ දැන් ඔය පැන් වැඩිම විතරක් නෙමෙයි සමහරු කියනවා කරණීවිත සූට් එක ඉදලා කියන්නත් හොඳ නෑ කියලා. රතන සූට් එක ඉදලා කියන්නත් හොඳ නෑ. දැන් මම ඒක මහත්තයෙක් මට කිව්වා ආහම්තුරුනේ ඔය කිවට රතන සූට් එක ඉදලා කියන්න හොඳ නෑ කිව්වා. මං කිව්වා ඒ මොකද? ඒකේ තියෙනවලු මේ යානීද භූතහානි සමාගතහනි කියලා. එතකොට භූතයන් ගෙදරට එනවලු. බලන්න අර්ථයක් දන්නේ නැතිකම. එතකොට මේ වගේ ඔය මේක ඔබ දැනගන්න ඕන මේ ගමේ ගොඩේ ඉන්න කාගෙන්වත් අහලා නෙමෙයි ඔබ ධර්මයේ කියවලා බුද්ධ දේශනා කියවපු ත්‍රිපිටකය කියවපු කෙනෙක්ගෙන් අහලා අර්ථයත් එක්ක දැනගෙන මේ පිරිත් ධර්ම දේශනාවන් මේ තුනුරුවන්ගේ ගුණ ඇතුළත් පිරිත් ධර්ම දේශනාවන් අපේ ගෙදර කියන්නේ නැතුව අපි මහපාරට ගිහින් කියන්නේ. ඒ නිසා තුනුරුවන්ගේ ආශිර්වාද රැකවරණේ ලැබෙන්නේ අපේ නිවසට අපේ ඉඩමට ගෙදර ඉන්න අයට. ඒ නිසා ගෙදර හඬ නගා ඔබ පිරිත් ධර්මයන් සජ්ජායනා කරන්න තුනුරුවන්ගේ ආශිර්වාදේ තමන්ගේ නිවසට ලැබෙනවා. ඒ නිසා ආ මේක කියන්න හොදනේ අරක කීවොත් යක්කු වෙනවා මේක කියපහම පන්නනවා. මේවා ඔක්කොම අපි හදාගත්ත අර මනසෙන් හදාගත්ත ගොඩනගාගත්ත බොරු මත කීපයක්. එහෙමයි අපේ හාමුදුරනේ. දැන් ඔබට පසක් වෙනවා ඇති පුද්දල මත කොපමණ තිබුණත් යථාර්ථය සත්‍ය එකක් බව. ඒ සත්‍ය සොයාගෙන තමයි අපි මේ කළුවර එළිය වැඩසටහන තුළින් ඔබට කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ. ඉතින් ප්‍රායෝගික ජීවිතයේ ඔබ අත්විඳින ඔබට අත්දැකීම් ලැබෙන මේ කරුණාකාරණා තමයි හැම වෙලෙම අපි මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් එහෙනම් මේ බොහෝ දේවල් ඔබ අත්දැකීම් වලින් ලබලා ඇති. සමහර දේවල් පිළිබඳ දුර්මත දැන් ඔබ තුලින් ඔබේ චිත්තසංතානය තුලින් දැන් ගිලිහි ගිහිල්ලා සැබෑ යථාර්ථය ඔබට පසක් වෙලත් ඇති. ඒ වගේම තවත් වෙලාවට ඔබට ඇති සමහර මත ගැටලු යම් යම් ආකාර යෝජනා මේ ආදීදී. ඉතින් මේ සියලු දෑ වෙනුවෙන් අපි ඔබට ඉඩ කඩ වෙන් කරලා තියෙනවා කලුවර එළිය වැඩසටහන තුලින් ශ්‍රී ටීවී නාලිකාව ඔස්සේ. ඉතින් එහෙමනම් අපි මතක් කරනවා ඔබට ඒ සඳහා අපේ දුරකථන අංකය ඒ තමයි 0.09යි 4යි 7යි 1යි 1යි 8යි 8යි 7යි 8යි 9යි 8 0.09යි 4යි 7යි 1යි 1යි 8යි 8යි 7යි 8යි 9යි 8 කියන දුරකථන අංකයෙන් ඔබට පුළුවන් ශ්‍රී ටීවී නාලිකාවේ කරවලෙලි වැඩසටහන සමග සම්බන්ධ වීමට ඒකාත්මික වීමට ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ ලිපිණය පිළිබඳව 90 21 එස් මහින්ද හිමි මාවත මරදාන කොළඹ 10 අනුවෙන් 21 එස් මහින්ද හිමි මාවත මරදාන කොළඹ 10 මේ ඔබට ගැටලු තිබෙනවා නම් නිරන්තරයෙන්ම අපි දන්නවා ඔබට විවිධ ගැටලු තිබෙනවා. මේ ගැටලු ඔබට එවන්න පුළුවන් ඒ ලිපිණියට නිරන්තරයෙන්ම අපි සූදානම් වෙනවා මේ වැඩසටහන තුළින් අපගේ ස්වාමීන් වහන්සේට ඒ ගැටලු ඉදිරිපත් කරලා ඔබට ඉතාමත්ම නිර්වද්‍ය වූ ඒ වගේම ඉතාමත්ම විනිවිද දක්නා වූ පිළිතුරු ලබා දීමට. ඒ වගේම විශේෂයෙන්ම මතක් කළ යුතු කාරණයක් තමයි පූජනීය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමීන් වහන්සේ ඉතාමත්ම මැනවින් බුදුදහමට සාපේක්ෂව ධර්මානුකූලව පිළිතුරු තමයි හැම අවස්ථාවෙදිම ලබා දෙන්නේ මේ වැඩසටහන තුළින් ඔබට මතු මතු වෙන ගැටලු වලට. ඉතින් උන්වහන්සේ වෙනුවෙන් විශේෂයෙන් මතක් කළ යුතු වෙන උන්වහන්සේගේ තියෙනවා අන්තර්ජාලය. ඒ තුලින් ඔබට පුළුවන් උන්වහන්සේ දේශනා කරන ලද විවිධ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා කරගන්න අන්තර්ජාලය ඔස්සේ. ඒ සඳහා මම මතක් කරන්නම් අන්තර්ජාල ලිපිනය www.bhavana.org ඒ තමයි එක් අන්තර්ජාල ලිපිනයක්. ඒ වගේම තවත් ලිපිනයක් මතක් කරනවා මේ අවස්ථාවේදී www.sadham.lk ඉතින් www.bhavana.org සහ www.sadham.lk කියන අන්තර්ජාල ලිපිණියන් ඔස්සේ ඔබට පුළුවන් පූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමින්දයන් වහන්සේ දේශනා කරන ලද මේ සදහම් පණිවිඩ සියල්ල ශ්‍රවණය කර ගැනීමට. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්නම් ඔබට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් අප ස්වාමින්දයන් වහන්සේ සමග දුරකථන අංකයන් දෙකක් තිබෙනවා. ඒ දුරකථන අංකයන් ඔස්සේ ඔබට පුළුවන් ඒකාත්මික වෙන්න උන්වහන්සේ සමග 0115 24 52 55 ඒ එක දුරකථන අංකයක්. ඒ වගේම තවත් අංකයක් තිබෙනවා 0115 75යි 39යි 87. මෙන්න මේ කියන දුරකථන අංකයන් ඔස්සේ ඔබට පුළුවන් පූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ සමග දුරකථනයෙන් සම්බන්ධ වීමට. ඉතින් සෑම වෙලාවෙම සත්‍යයේ පෙරවදනක් ලෙසින් නිර්වද්‍ය වූ කරුණු කාරණා පිළිබඳ බුදුදහම ඇසුරින් යථාර්ථවාදී ඇසුරින් සෝබාදහම ඇසුරින් ඔබගේ අත්දැකීම් ඇසුරින් අපි හැම වෙලේම මේ කතිකාවත නිර්මාණය කරන්නේ. ඉතින් ඒ අනුව තමයි ඒ සම්බන්ධ සුවිශේෂී හැකියාවක් තියෙන එවගේම ධර්මදර විනයදර බුදු පුත්‍රයන්න් වහන්සේ නමක් වශයෙන් ඔබ වඩා හොඳින් ගරු කරන අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ ශ්‍රී ටීවී මැදිරියට අපි හැම මේ අවස්ථාවකදීම මෙලෙස වැඩම කරවා ගන්න. ඉතින් අපි දැන් වැඩසටහනෙන් සමුගෙන යාමටයි මේ සූදානම් වෙන්නේ. දලිදු ලබන සතිය ඔබත් සමග ඒකාත්මික වන අදහසින් ඉතින් ඔබේ සියලු අදහස් සහ ගැටලු යොමු කරන්න අපි මතක් කළා දුරකථන අංකයන් ඒ වගේම අන්තර්ජාල ලිපිණයන් සහ ලිපිණයන් පිළිබඳව. ඉතින් මේ සම්බන්ධව ඔබට ගැටලු ඇතොත් ඒ සඳහා ඉදිරිපත් කිරීමට වරම භාගය උදා කරමින් ඔබට යථාර්ථය පසක් කර දීමට තවත් සතියක මුණ ගැසෙන බලාපොරොත්තුවෙන් අපි සමුගෙන යනවා මේ මොහොතේ.